නාමං කෝ ආවසෝ ඒකෝ අන්තෝ රූපං ဒ ුතියෝ අන්තෝ විඥානං මජ්ජේ තණ්හා සිබ්බනි තණ්හායිසි තණ්හා සිබ්බති තස්ස තස්ස තස් තස්ස තස්සේව භවායං අබින් අබිනිබ්බත්‍යාති තී කෞරුණීය සිල්මන් වුනි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි වැඩමුළුවේ අපේ ධර්ම දේශනා වශයෙන් 6 වෙනි ධර්ම දේශනාවයි. ඉතින් මේ දක්වා පවත්වාගෙන ලබන අවසාන පස්වෙනි ධර්ම දේශනාව දක්වාමත් අපි <clears throat> ඉදිරියෙන් තියාගත්ත එකම සූත්‍ර දේශනාවක් නැත්නම් සූත්‍රයක් මජ්ජේ සූත්‍රය වශයෙන් සඳහන් කරලා තියෙන අංගුත්තර නිකායේ චක්කනිපාතයේ සඳහන් වෙන සූත්‍රයක්. ඒ සූත්‍රයේ ප්‍රධාන මාතෘකාව වෙන්නේ මේ ਸਰවචන්නාංශයේ විසින් දේශනා කරලද මේ අන්ත දෙක සහ මධ්‍යය තේරුම් ගැනීමට ගන්න ප්‍රයත්නයත් ඒක වලක්වාලීමට තණ්හාව ස්වභාවයෙන් කරන අතෝර කරදරත් ඉන්සා සංසාරයක බැඳෙන හැටි. ඉතින් මේ සම්බන්ධව තේමාවක් මාතෘකාවක් සපේන මේ උභෝ අන්ති විදිත්වාන මජ්ජේ මන්තාන සිප්පති සෝ භූමි තං භූමි මහා පුරිසෝති සෝධ සිබ්බනි මච්චකා කියලා සර්වචනාංශි දේශනා කරන ත ගාතාවක් තමයි මේ සර්වචනාංශි වැඩ ඉන්න කාලෙම මේ මජ්ජේ සූත්‍රයේ තේමාව සපයලා තියෙන්නේ ඉතින් එතෙන්දී එක එක ස්වාමීන් වහන්සේලා ගරු කටයුතු වැඩගත් අවබෝධය ලැබපු ස්වාමීන් වහන්සලා මේ අන්ත දෙක සහ මධ්‍යය තීරුම් ගැනීමට ගත්ත ප්‍රයත්නයක් මේ සූත්‍ර ඉතිහාසයේ එනතා සූත්‍ර නිදාන කතාවේ සඳහන්. ඒකේ පළවෙනිම සඳහන් කරුවේ ස්පර්ශය මුල් කරගෙන ස්පර්ශයත් ස්පර්ශ සමුදයත් අන්ත දෙක වශයෙන් ස්පර්ශ නිරෝධය මධ්‍ය වශයෙන්. එතකොට තණ්හාව තමයි මේ සංසාරට බඳින ගැටලන්නේ. එහෙම නැත්නම් මේ මහුම්කාරී, යෙතුම්කාරී ඊගාවට අතීත අනාගත දෙක අන්ත දෙක වශයෙන්ොත් මැද එහෙම නැත්නම් වර්තමානය මධ්‍යම ප්‍රතිපදා වශයෙන්ොත් මහුම් කාර්ය තණ්හා වශයෙන්ොත් අතීත අනාගත ගැටලනවා ඊට පස්සේ සුඛ වේදනාව සහ දුක්ඛ වේදනාව කියන දෙක අන්ත දෙක වශයෙන්ොත් නොදුක් නොසුව එහෙම නැත්නම් අදුක්ඛම සුඛ වේදනාව මධ්‍යම ප්‍රතිපදා වශයෙන්ුත් මේ මධ්‍යම ප්‍රතිපදාට එන්නේ නැතුව සැප දුක් කෙරෙහි බැඳ තබන තෘෂ්ණාව මහුම් කාර්ය එහෙම නැත්නම් යතුම් කාර්ය විදිහට දක්වනවා. අද ඉදිරිපත් කරේ ඒ වාගේම දක්වන හතරවෙනි අර්ථකථනයයි නාමය ඒකාන්තයක් රූපය ඒකාන්තයක් විඥානයේ මැද නාමං කෝ ආවසෝ ඒකවන්තෝ රූපං ජීවන්තෝ විඥානං මජ්ජේ තණ්හා සිබ්බනි චතුන් කාර්ය නැත්නම් මහුන් කාර්ය තණ්හාවමයි මේ තණ්හාව ඒ නාමයක් රූපයක් කියන මේ දෙකෙහි ඒ අල්ලාබඳවි යම් කිසි කෙනෙකුට භවයේ ගැටලනවා ඉතින් යම් කිසි කෙනෙක් ඒ විදිහට ගැටලන්නා වූ නාම රූප දෙකෙන් ගිලිහිලා විඥාණයට පත්ලා එහිත් නොඇලී ගත කිරීමෙන් තමයි මහා පුරුෂෙක් බාටපත් වෙන්නේ මේ තෘෂ්ණාවගේ තියෙන ගැටලන ස්වරූපේ නැත්තම් ඒ පුඩුව මල පුඩුවෙන් ගැලවෙන්න පුළුවන්. ඉතින් අපිට මේක අභිඥේයං අවිඥාතබ්බං පරිඥේයං පරිඥාතබ්බං කියන විදිහට මේක විශිෂ්ට ඥාණයෙන් සරුවචන් වහන්සේ කොහොමද නාමයෙන් රූපේ වෙන් වෙන හැටි ඊට පස්සේ නාමයේ සහ රූපයෙන් විඥාණය වෙන් වෙන්නේ මොන වගේ අවස්ථාවකද ආනේක විශිෂ්ට ඥාණයෙන් දැනගන්න ඕනේ පිරිසිඳ දකින්නත් ඕන. නාම කොටස් මේවා රූප කොටස් මෙව්වා. මේ නාම රූප කොටස් දෙක සමவாய සිදු වෙනකොට මැද ඕජාව ලැබෙමින් පෝෂණ ලැබෙන විඥානයේ මේකයි. ආන්නේ විඥාණයෙන් ගැලවීමට නාම රූපයාගේ ඇතිවීම නැතිවීම දෙකෙන් වෙන්වීමට ප්‍රයත්නේ මොකද්ද නැත්නම් ප්‍රතිපදා මොකද්ද කියන එකයි මේ අපි උත්සාහ කරන්න හදාන්නේ මේ අද ධර්ම දේශනාවේ දවසේ මාතෘකාව වශයෙන්. නමුත් මේ සූත්‍ර වලින් බලනකොට සූත්‍ර විග්‍රහය අනුව පෙන්වලා දීලා තියෙනවා මේ නාම රූප දෙක අතර තියෙන එකිනෙක ප්‍රත්‍යুৎপন্ন ගතියත් මේ නිසා විඥානයක හට ගැනීමත් නැවතේ විඥාණයෙන් ආයෙත් නාම රූප හට ගැනීමත් කියන මේ සංදිස්ථානය දුර්ලභ දුෂ්කරතාවලින් අන්තිම දුෂ්කරතාවය කියලා. ඉතින් ඒක මේ ධර්මදේශනා මුලදී මතක් කරන්නේ ඒක සඳහා බයක් ඇති කරලා ගෞරවයක් ඇති කරලා එයින් හිත මෑත් කරගන්න නෙවෙයි ඒක තීරුණේ නැතයි කියලා බය නොවි හැකි තාක් දුරට Tamanට දැනට වැටහෙන නාම රූප කොටස් තුලින් මේකට සාදර බවක් දෙසට එළඹිච්ච ස්වරූපයක් පෙළඹිච්ච ස්වරූපයක් ඇති කර ගන්නයි මේකේ තියෙන මේ නාම රූප සහ විඥාන කියන මේ දෙකේ අන්‍යෝන්‍ය සම්බන්ධතාවයේ තියෙන ගැඹුර පෙන්ලා දීමට සරුවචනාංශයේ ගත්ත උත්සාහයක් විවරණයක් කුළු ගැන්වීමක් පේනවා ඒ දීඝනිකායේ මහා නිදාන සූත්‍රයේ මේ මහා නිදාන සූත්‍රයේදී සරුවචනාංශයේ මේ සත්පුදු පියාණන් වහන්සේලාගේ දැනට අවසානයේ බුද්ධ කල්පේ පහළ වෙච්ච අපේ ගෞතම සරුවචන් වහන්සේ මේ ආනන්ද ස්වාමීන් වහන්සේත් එක්ක වෙන සාකච්ඡාවකදී දෙබසකදී මතක් කරනවා විපස්සී සරුවච්චන් වහන්සේ ඒ බෝසත්ව වැඩ කරන වැඩ කරන කාලේ මේ පටිච්ච සමුප්පාද ධර්ම අනුව අවිජ්ජා පත්‍ය සංකාර සංකාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප නාම රූප පත්‍ය සලආයතන සලආයතන පත්‍ය පස්සෝ පස්ස පස්ස පත්‍ය වේදනා වේදනා පත්‍ය තණ්හා තණ්හා පත්‍ය උපාදාන උපාදාන පත්‍ය භව වහපච්චා ජාති ජාතිපච්චා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස කියන මේ පුරුකේ ජරා ව්‍යාධි මරණ දුක් ආදී ජරා ව්‍යාධි මරණ කියන මේ මේවට හතරට සාමාන්‍ය සාසන ජීවහරි කියන්නේ සංසාර රෝග කියලා. අපි සාමාන්‍යයෙන් මේ ආත්මයක තියෙන රෝග වලට තමයි ඇහි රෝග, කටේ රෝග, අනේ රෝග ආදී වශයෙන් මේ ගිරිමානද සූත්‍රයේ ආදීනවානුපස්සනාවේ පෙන්වන්නේ. මොකද සංසාර රෝගයක් තමයි ජරා ව්‍යාධි, ජාති දරා ව්‍යාධි මරණ. ඒක කවදාකවත් වළක්වන්න බෑ. ජාතියටපත් වෙච්ච ගමන්ම මේ ජරාවටපත් වෙන බව නැත්නම් දිරීමටපත් වෙන බව මේකට මුහුකුර වෙනවයි කියලා කියනවා. මේරීමටපත් වෙන බව ඇති වෙනවා. මේ මොහොතේ ඉඳලම ඇති වෙනවා. ඊට පස්සේ මේ මුහුකුර වන අතරමැද ව්‍යාධි নানা ප්‍රකාර එකදා වුණ, හද්දා වුණ ආදි වශයෙන් ලෙඩ රෝග ඇති කරනවා. ඊට පස්සේ ව්‍යාධි මරණයට සිද්ධ වෙනවා. මෙන්න මේ හතර සියලුම සත්‍යෝ මනුෂ්‍ය පමණ නෙවෙයි ඒ ඇති වෙන ඉන් ඇති වෙන පීඩාව නැති කිරීම සඳහා ලද්දා පටන් උපක්‍රම හෙව්වා. ඒ නිසා මේ විපස්සී සරුවච්චන් වහන්සේ බාටපත් වෙන්න ඉන්න බෝස බෝ මේ බුද්ධහංකුර යනන් වහන්සේ මේ මරණ දුක, ව්‍යාධි දුක, ජරා දුක, උපපති ප්‍රසූත දුක ආදී කියන මේ ආවේනික දුක් ගැන කල්පනා කර කර ඉන්නකොට ඒ දුකට හේතුව වශයෙන් උන්වහන්සේට එවකට තිබිච්ච ඒකට සර්වඥතාඥානෙ පහළලා නැහැ නේ. එවකට තිබිච්ච ඥාණයට කල්පනා වෙලා තියෙනවා මේ උප්පත්තියක් වුණොත් තමයි උපදුනොත් තමයි මේ ජරා ව්‍යාධි මරණ සිද්ධ වෙන්නේ කියලා. එහෙම නැත්නම් මේ උප්පත්තිය නැතිනම් ජරා ව්‍යාධි මරණ නැහැ. ඉපදුණු සෑම කෙනාටම මේ ජරාවටපත් වීම, ලෙඩ වෙනවීම නම් ව්‍යාපාද ව්‍යාධියත් මරණයත් අනිවාර්යයි. ඒසයි ඉපදුනාට පස්සේ මේකෙන් ගැලවීමක් නැහැ. ඒ වෛද්‍ය වෘත්තිය කරන කට්ටිය එහෙම නැත්නම් මේ රක්ෂණ සංස්ථාවල වැඩ කරන කට්ටිය නැත්නම් අංජනම් බලන් අරින එහෙම නැත්නම් ඔය භූත භූත විද්‍යාව කරන කට්ටිය කියනවා ලෙඩ වුණාට පස්සේ සුව කරලා දෙන්නම් කියලා. අපි ළඟට එන්න මෙච්චර ගාස්තුවක් දෙන්න පිටියල්ලෙන් අපිට පඳුරු දියන්නේ එතකොට අපි සුව කරලා දෙන්නම් කියලා. නමුත් සරුවචන් වහන්සේ හෝ නියම කල්පනාට වැඩිච්ච එකන දන්නවා ඉපදුනොත් ජරා ව්‍යාධි මරණය මොනම ක්‍රමයකටවත් ගැලවෙන්න බෑ. ඒක හොයනවා කියලා කියන්නේ ඒකෙන් ගැලවෙන්න හදනවා කියන්නේ උම්මත්තර තමයි. කවමදාකවත් කෙලවර කරන්න බෑ. ඒ කියන්නේ ලේද කරා බේක් කරන්න එපා කියලාවත් කේන්දර බලන්න එපා කියලාවත් අංජනංගලිය අරින්න එපා කියලාවත් නෙවෙයි. සමීප වෙනවා නම් හොඳයි. නමුත් ජරාව ජාතිය තියෙන තාකල් මේ තුනන් ඒකාන්තයි. ඉතින් මේකේ විපස්සී සරුවචන් වහන්සේ වෙන්න ඉන්න බුද්ධහාමුදුරන් වහන්සේට දැන්ලා තියෙනවා ජාතිය තියෙනවා නම් අනිවාර්යයෙන්ම ජරා ව්‍යාධි මරණ සිද්ධ වෙනවා. ඊට පස්සේ උන්වහන්සේ කල්පනා කරලා තියෙනවා මේ ජාතිය ජාතිය මේ සම්දිස්ථානේ ජාති කියන සංදී අරගෙන මේ ජාතිය කොහොමද වෙන්නේ භවයේ පවතින තාකල් මේ 33 තලයේ කොත්තනක හෝ ජාතිය ඇති වෙනවා. භවේ නැති කරන තාක් ජාතිය නැති කරන්න පුළුවන් ශක්තියක් නැහැ. ඒක නිසා මේ જાතියට හේතුව මේ භවයට ඇති ආසාව නැත්තම් භවයේ බැඳීම. භව බන්ධන කියලා කියනවා. කියලා මරණයට හේතුව જાතිය නම් જાතියට හේතුව භවය භවයට භවයක් යම් කිසි කෙනෙක් ඇති කරගෙන ඉන්නේ මේ මට ඇති වෙලා තියෙන මේ භවය හෝ මේ පින්කම් කරලා ලබන ආත්මේ දිව්‍යමය මනුස්සයමය බ්‍රහ්මමය බව ප්‍රාර්ථනා කරන්නේ එහෙම නැත්නම් නොදැන පව්කම් කරලා අපා භවයකටපත් වෙන්නේ මොන වාගේ හේතුවක් නිසාද කියලා මේ භවයට හේතුව හොයනකොට දැඩි ආශාව තමයි. අල්ල බදා ගැනීම තමයි උපාදානෙ තමයි. මේ උපාදානයේ තියෙන තාක්කල් අපි යම් යම් දේවල් වලට අල්ල බදා ගන්න ගතිත් මේ දේ එපා කියලා ප්‍රතික්ෂේප කරන ගති තියෙන තාක්කල් මේ භවය ගැටලනවා. දිගින් දිගට භව නෙට්ටිය එකකින් එකට ගින්ද යාවේ. ඉතින් ඒක නිසා මේ බුද්ධහංකුරයන් වහන්සේට කල්පනාලා තියෙනවා මේ භවයේ පවතින්නේ දැනට මේ චිත්තක්ෂණය අපි ළඟ තියෙන උපාදානය නිසා. දේවල් කෙරෙහි මේක ඕනෑ මේක එපා කියලා එක විදිහකට කරන ප්‍රතික්‍රියාවක්. ඉතින් ඒක මනාප අමනාප භාව. සා උපාදානය තමයි භවයට හේතුව වෙන්නේ. ඊට පස්සේ මේ උපාදානයට උපාදානෙ එන්නේ කොහොමද? මොකක්ද මේ උපාදානේ සුළු මුල කියලා බැලුවොත් තණ්හාව අර උපාදානේ තරම් බලවත් නොවිච්ච ආසාව නිසා උපාදානේ පහළ ඒ බලවත් නොවිච්ච ආසාව නැති කෙනෙක් නැහැ. රූප බලන්න, ශබ්ද අහන්න, ගඳ බලන්න, රස බලන්න, පහස ලබන්න, කයට හිතට හිතවිලි හිතන්න, එහෙම ආශාවල් නැති කෙනෙක් ලෝකයේ ඇත්තේම නැහැ. ඇයි අපි ශප කියලා හිතන්නේ ඒ ඕනෑ කරන දේවල් දකින්නයි. දුක කියලා කියන්නේ එපා කරන දේවල් මුණ මුණ මුලිච්චිත වීමයි. ඉතින් මේ දෙක නැතිව ගත කිරීමේ ආසාවක්, තණ්හාවක් කාටවත් තියෙන නිසා මේ තණ්හාව තියෙන තාක්කල් උපාදානේ දැඩිව දැඩිව බදා ගැනීම අල්ල බදා ගැනීම තියෙනවා. එතකොට මේ තණ්හාවට හේතුව ස්පර්ශයයි. ඒ ස්පර්ශයට හේතුව මේ අපි ළඟ මේ ඇහ කන දිවනාසය කය මන කියලා ආයතන හයක් තිබීමයි. මේ ආයතන හයක් ඇති වෙන්න හේතුව මේ ආයතන හය ඇති කිරීමේ මූලික ප්‍රභවයේ සහිත නාම රූප දෙකක්. ජීවයේ තියෙන මූලිකම සලායතන වශයෙන් ජීවීහිදී යන්න කලින් ඒකේ තියෙන ප්‍රාග් අවතිය වෙන නාම රූප දෙක තිබීමයි. මේ නාම රූප දෙකක් බවටපත් වෙන්නේ ඒකට පණ තියෙන නිසායි විඥානෙ තියෙන නිසායි කියලා මේ මරණ දුකේට පටන් පස්සෙන් පස්සට පස්සෙන් පස්සට යනකොට මේ බුද්ධහන් කුරයන් වහන්සේලා දැකලා දැකලා තියෙනවා මේ විඥානයේ තියෙන තාක්කල් නාම රූප ඇති වෙනවා ඊට පස්සේ උන්වහන්සේට වෙලා තිනවා මේ විඥාන ඇතිවෙච්ච නාම රූපේ නැවතත් විඥානය පහල කරනවා මේ දෙන්නට දෙන්න බටකොටු මිටි දෙකක් වගේ එකිනෙකට හේතු කර බටකොටු මිටි දෙකක් වගේ එකිනෙකට අන්‍යමඤ්ඤ ප්‍රත්‍ය වීමෙන් මේක ගැටලනවා. මේක දිගින් දිගට දිගින් දිගට මේ සංසාර වටේ කරකිනවා කියන්නේ. ඉතින් උන්වහන්සේට උත්සාහ කරාලු වාඩි වෙලා මේ නාම රූපච්ඡා විඥාන විඥානපච්ඡා නාම රූපං කියනකොට අර රේකීය මාර්ගයකින් එකින් එකට එකින් එකට සම්බන්ධතාවයේ ආපස්සට ආපස්සට ගිය ගමන මෙතනින් එහාට විනිවිදින්න බැරි වෙනවා. පොළාපයින් ගතියක් ඇවිල්ලා තියෙනවා හිතේ. නිකන් හරියට කටුමැටි පිටියකට කෝල්ල රිච්චකින් නමල ගැහුවොත් ඒ කටුමැටි පිටිය කෝල්ල රිච්චේ එහෙම අල්ලන ගතියක් තියෙනවා. නැත්නම් කටුමැටි පිටියට මැටි රිච්චක් ගැහුවොත් අල්ලන ගතියක් තියෙනවා. අන්න ඒ වගේ මේ જાතියට හේතුව භවයේ කින්කේ හොඳට හිතට අල්ලලා තියෙනවා. භවයට හේතු උපාදාන කියනවා. නමුත් මෙතෙන් ගියාට පස්සේ රබර් බෝලකින් ගලකට ගැහුවා වගේ අල්ලන්නේ පොළාපයින් එක. ඉතින් මේකම කල්පනා කරලා තියෙනවා මොකද මට මින් යහට යන්න බැරි. ගොඩාක් මෙතන පමා වෙලා තියෙනවා. මොකද ඒක තමයි අන්තිමම දරුණුම නැත්නම් ගැටලු සහගතම ගැඹුරුම පුරුක. ඉතින් අපේ ਸਰුවචනanse කියනවා එක මොහොතක මේ දෙක කොහොමද නාම රූප නිසා විඥානය පහළ වෙන්නේ කොහොමද විඥානයේ නාම රූපය විඥාන නිසා නාම රූප පහළ වෙන කියලා අවබෝධ වෙනවත් එකම බුද්ධත්ව ලැබුණා. ඒ කියන්නේ ඒක අවබෝධ කෙරුවොත් පරණ විඤ්ඤාය ඉතුරු වෙන්නේ නැහැ. අවබෝධ කරන කෙනා වෙනස්තාවටපත් වෙන නිසා අම්බරවාගෙන එයත් අරගෙනම තමයි අවබෝධය සිද්ධ වෙන්නේ. ඒක නිසා මේකේ අවබෝධය අපිට මේ සුතමේ වශයෙන් ලබන්න බැරුවා නෙවෙයි, චින්තාමේ වශයෙන් ලබන්න බැරුවා නෙවෙයි. නමුත් මේක ප්‍රත්‍යක්ෂ වෙනකොට ඒ පටන් ගන්න කෙනා ඉතුරු වෙන්නේ. එයත් අරගෙනමයි යන්නේ. පරිණාමයකට පත් කරන රූපාන්තරණයට පත් කරගෙන යන්නේ. ඉතින් එහෙමනම් අපි ඇයි මේ වගේ දෙයක් ධර්ම දේශනාවකට මාතෘකා කරන්නේ කොහොමද අපි මේක කරන්නේ කියලා අපිට පටන් ගන්නකොටම සැකයක් ඇති කරගන්න පුළුවන්. ඉතින් නමුත් මේ යම් ප්‍රමාණයක් මේකට අදාළ සූතමේ ඥාන කි අඩුම කඩම ටිකක් ලං කරගත්තොත් සමහර විටක මේ විසඳ ගන්න බැරි මේ ප්‍රහෙලිකාවට අපි යම් ප්‍රමාණයකින් කිට්ටුනා වෙනවා. කෙසේ නමුත් මේ ගැඹුරක් කතා කරන්න හදන්නේ කියන එක වටහා දෙන්නයි මම මේ නිදාන සූත්‍රය ඉදිරියෙන් තියාගත්තේ. ඉතින් මේ කොහොමද නාම රූප දෙක නිසා විඥානය පහළ වෙන්නේ? විඥානය නිසා නැවතත් නාම රූප පහළ කරන්නේ කියන එක ඊ타මත්ම ප්‍රහේලිකා ස්වරූපයි. එහෙම නැත්නම් මායාකාරී. එහෙම නැත්නම් මේ දෙක එකිනෙකට ප්‍රත්‍ය වෙමින් මේ ගැටලන ගැටලීමක් කියේ. මං හිතන්නේ මම මේ විස්තර කරන්න හදන ක්‍රමයේ 100%ක්ම විවරණය කරන සුළු එකක් කියලා. නමුත් යම් යම් විදිහට තමන්ගේ තියෙන අත්දැකීම් වලින් කිට්ටු කරගන්න පුළුවන් වෙයි කියලා හිත විශ්වාසයෙන් තමයි මම මේ ප්‍රයත්නයක් යොදාන්නේ. අපි දන්නවා අපි භාවනා කරනකොට සතිය නොදන්නා කෙනාට සතිය කියලා දෙන්න යනකොට අපි එක පරියංක භාවනාදී සක්මන් භාවනාවේදී එදින්දා කටයුතු වලදී කියලා තුන් ආකාරයක මේ වගේ වැඩමුළුවකදී උගන්වනවා. උගන්වන වෙලාවේදී සරුවචනාංශය හොඳටම දන්නවා මේ වැඩේ ඉගෙන ගන්න නෑ නාම රූප නිසා විඥානයේ පහළ වීමත් විඥානයේ නාම රූප පහළ වීමත් කියන තාමත්ම සූක්ෂම වැඩ පිළිවෙල උග්‍රව සිදු වෙන්නේ ඇහි. ඇහි දකින්න වෙලා. ඒක නිසා ඒක ආධුනිකයෙකුට විශේෂ ගෝචර වෙන්නේ නෑ. ආධුනිකයෙකුට කවදාකවත් මේ පෙනීම ඇතිවීම පිළිබඳ සත්‍යමත් වෙන්න බෑ. සත්‍යම සත්‍යමත් බවට එනකොට ඒක පෙනිලා ඉවරයි නැත්නම් පෙළලා යනකොට සත්‍යමත් වෙලා ඉවරයි. ඊගාවට මේකේ තියෙන සූක්ෂමකම තාමත් ගැඹුරු ගතිය තියෙන්නේ කනේ. ඊට පස්සේ නාසය ඊට පස්සේ දිවේ රූප ධර්මයන්ගෙන් මේක තනුක කරලා ලිහලා විචිතුරව බලන්න පුළුවන් එකම තැන තමයි කය. නැත්නම් මේ රූප ධර්ම. ඒ කියන්නේ කාය ඉන්ද්‍රියකින්. ඒ නිසායි සරුවචාන්ස් මේ කායානුපස්සනාව මේ ඉඳගෙන කරන භාවනාව ඉස්සරහින් කියලා තියෙන්නේ මේ ගෝක් හිත දියුණු නැති, සතිය නැති, සතිය පුහුණු කරන්න හෝ පුහුණු කළ සතිය දියුණු කරන්න මේ කය ලේසි. ඒ නිසා අපිට කියනවා පරියන්කක වාඩි වෙලා ඇස් දෙක වහලා රූප ඝන දෙනු දැකීම විෂය අමතක කරන්න. උනන්දු කරවන්න එපා. ජීවාවට කනට සද්ධාහන එක එහෙම නැත්නම් සාද්ද කරන එක ඒවට හිත දෙන්නත් එපා. ආරණ්‍ය සීනාසන හදනකොට විවේක පරි මේ වනපන්ත සේසන සේනාසන කියලා කියන්නේ. ඒ විවේකී කියලා කියන්නේ ගොඩක් සද්දයන්ගෙන් අඩු තැන. ඊට පස්සේ නාසය ජීව කියන මේ දෙකත් පුළුවන්තරම් අක්‍රිය කර ගැනීම සඳහා ඊයින් ඇති වෙන ක්‍රියා නැතර කිරීම සඳහා සාමාන්‍ය වාතාවරණයක් තැනකට යන්න කියනවා සුවඳක් හෝ ගඳක් නැති ඊට පස්සේ දිවෙන් රස බැලීමක් හෝ කතා කිරීමක් කරන්න එපා. එතකොට වෙන්නේ අර සංසුන් කිරීම වෙනුවට කලබල වෙනවා. ඊට පස්සේ කයට හිත යොදන්නේ. ඉඳගෙන ඉන්න ඉරියව්වට හිත යොදලා අනිකුත් ඉන්ද්‍රිය ටික පහම වහලා හිතන හිතවිල්ලත් නතර කරලා කයට හිත යොදාන ඉන්න එක තමයි අපි කාය අනුපස්සනාව කියලා කියන්නේ. කා ගියාසී කියලා කියනවා කායගත සති. ආන්නේම කරගෙන ඉන්නකොට අපිට තේරෙනවා මේ හිත කයට යොමු කරපං කියලා අපි කිව්වට යොමු වෙන වෙලාවල තුන නැති වෙලාවක. මානසිකාරයේ කයට යොමු කරාට ඒ තියෙද්දි සද්ද වලට යනවා. ඊට පස්සේ මේ වේදනාව වලට යනවා. හිතවිලි දිගේ යනවා. ගන්ධ සුවඳ සමාට දැනෙනවා. මේ වගේ දේවල් ආපු ගමන් අර මානසිකාර යොමු කරාට හිතින්නේ නැහැ. හිතියොත් පමණයි යොමු කිරීම යොමු කිරීම මානසිකාරය සලක්ෂණය කායට යොමු වුණොත් පමණයි අපිට කය දකින්ද, කය ස්පර්ශ කරන්ද දැනගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. මේ ආස්වාසය මේ ප්‍රස්වාසය ඒ වෙනකොට හිතවිලි වේදනා සද්ද આવොත් ඒක කරන්න බෑ. ඉතින් මේිට වැඩිය ඒ කියන්නේ මේ ඇස් වහගෙන සද්ද නැත් තැනකට ගිහිල්ලා නාසයෙන් ගඳ සුවඳ බලන්නේ නැතුව දිව ක්‍රියා කරන්නේ නැතුව කයට මෙහෙ යොදාගෙන පරියන්කේ මෙහෙමයි. නමුත් අපි සක්මනට ගියාම ඇස් දෙක ඇරලා නිසා අපිට ගස් කොළන් පේනවා කුරුළු පියාඹනවා අනිත් මිනිස්සු එහෙම යනවා පේන. ඒ වගේම සද්දත් මේට වැඩිය තියෙන තනක් වෙන්න ඉඩ තියෙනවා. ඊගාවට හුලං හමනවා චේතනාපූර්වකව පය තබනවා. එතකොට හිතට මේ සතියට ගොදුරු වෙන්න පුළුවන් අරමුණු රාශි තියෙනවා. ඒ අරමුණු රාශි වලින් කායෙහිම පවතිනවා නම් වම තියෙනකොට දකුණ තියෙනකොට අපිට කියක ඕන දැන සක්මන හොඳයි. නමුත් හොඳට මතක තියාගන්න හොඳට කරලා බලන්න සක්මනේ කෙලවරටම ගිහිලා මේ විදිහට බොහොම උපසාන්තව සක්මන් කරන්න ගිහිලා කෙලවරට ගිය ගමන් අර කයේ පැවතිච්ච හැල්මේ කිය ගතිය කැඩිලා එකපාර රූප බලන ගතියට හිත කැඩෙනවා. එකපාරට සද්ද ඇහෙන ගතියට හිත කැඩෙනවා. ඇඟ හරවනකොට ඒ ඒ ක්‍රියාවලියට හිත යනවා. ඒ නිසාර වම දකුණ කියන ගිය මේ මොකක්ද ඒකට කියන්නේ හැල්ම. එහෙම නැත්නම් ඒකේ ප්‍රවේගය, එහෙම නැත්නම් ඒකේ ගැම්ම කැඩෙන ගතියක් තියෙනවා. ඒ කැඩෙනකොට කොහෙට හිත යයිද කියන එක රූපයකට යයිද, සද්දයකට යයිද, ගඳකට යයිද රස කියන්නේ. ඉතින් ඒක නිසා ආධුනිකයා හරියට පශ්චාත්තාප වෙනවා. මේ පරියංකේ තමයි තරම් හිත කීකරු කරගන්න අමාරු කියලා. නමුත් එතන තියෙන්නේ පරියංකයෙන් කීකරු කරලා ගත්ත සතියට සමාධියට ඊට වැඩිය පුංචි අභ්‍යාසයක් තියෙනවා අරමුණු රාශියක් තියේදී නැත්නම් කරදරකාරී කලබලකාරී පීඩාකාරී කඩාවැදින සුළු අරමුණු රාශියක් තියදී Tamanට පුළුවන් ද Tamanට ඕනේ අරමුණට හිත දාන්න. මුචි හිතලිස් නෑ. මොකද ඒ එක එක එක වෙලාවට ඇලවදිනවා. නමුත් Taman තේරෙන්න පටන් අර ගන්න ඕනේ මෙතන මේ මේ නාම රූප පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූපං කියනකොට මේකේ එක ගැටයක් ලියන්න පුළුවන්. අපි මේ ඇහ කන දිව නාසය කය මන කියන මේ හය මම කියලා හිතාන හිටියට හොඳ සතියෙන් බැලුවොත් මම අහන බලන වෙලාවේ මම දකින්නෙක් වෙන වෙලාවෙදී මට අහන්න බෑ. මට ගඳ බලන්න බෑ රස බලන්න බෑ කයි පහසක් ලබන්න බෑ හිතන්න බෑ. දකින්නවා කියන චිත්තක්ෂණයේදී හිත චක්කු මේ ප්‍රසාදයට ගියා නම් සෝත ප්‍රසාදය බීරි වෙනවා ඝාන ප්‍රසාද ජීව ප්‍රසාද කාය ප්‍රසාද කියන දේවල් මුතය නැති බම්මන ගතියකට යනවා හිත නොහිතන්න හිතන්න බැරි තත්වයකටපත් වෙනවා ඒ කියන්නේ මේ හයක් තිබුණට එකවරකට වැඩ කරන්න එකක්. මෙන්න මේක දැකගන්න පරියන්කට වැඩි අභියෝගශීලී අවස්ථාවක් ලැබෙන්නේ සක්මණේදී තමයි. ඉතින් මේක උසස් පෙළ අභ්‍යාසයක්. අරමුණු රාශියක් තියෙනකොට හිත යොදන්න පුළුවන් එකටයි යොදපු එක රජ වෙලා ඊටු පහම මකන. ඊ ගාව චිත්තක්ෂණයේදී ඒ හිතම දැන් අරූප බලමින් හිටපු හිත නැත්නම් දකින්නෙක් වෙච්ච පුද්ගලයා අහන්නෙක් පාටපත් වෙනකොට ඇහැ අන්ධ වෙනවා නාසය දිව කය බම්මන தත්වෙට යනවා හිත හිතා ගන්න බැරි தත්වෙට යනවා අහන්නෙක් පාටපත් වෙනවා අපි වෙලාවකට ගඳ සුවඳ බලනවා නම් ඒ වෙලාවේ දකින්න බෑ අහන්න බෑ රස බලන්න බෑ පාස ලබන්න බෑ හිතන්න බෑ ගඳ බලන්නෙක් පාටපත් වෙනවා විරක රස බලන්නෙක් පාටපත් වෙනවා වරක පාස ලබන්නෙක් පාටපත් වෙනවා වරක හිතන්නෙක් පාටපත් වෙනවා ඒක නිසා එක දිගට බලාගෙන ඉනකොට අපිට පේන්නේ අපි එක චිත්තක්ෂණයක ආහ බලමින්, අහමින්, දකිමින්, ගඳ බලමින්, රස බලමින්, හිතමින් හයෙම්ම සම්පූර්ණිත පිරිච්ච මනුස්සකමක් තියෙනවා කියන්නේ. හොත් හොඳට සතිය යොදලා ඉතාමත්ම පුංචිම කාලාංශුවට කාල මාත්‍රේ නැත්තම් ක්ෂණයට හිත යොදා බැලුවොත් මෙව එකින් එකට එකින් එකට ගැට ගැහි ගැහි ගියාට එක වෙලාවකට එකයිමයි කරන්නේ ඒක වෙනවා කියලා කියන්නේ ඒ වෙන වේගයෙන්ම අනෙක් ඉඳුරන් වැසී යන ගතියක් අඳ වෙන ගතියක් පී වෙන ගතියක් මේකේ තියෙනවා. මෙන්න මේක දකිනකොටම තේරෙනවා මේක භාවනානුයෝග්‍යව මම දැන් මෙතන කියන උපමානේ මෙති කියන ක්‍රමයට දැඩි අවධානයකින් බුද්ධ දේශනාව අහලා සද්ධාවේ දැඩි අවධානයෙන් හිටියොත් පේන්න පටන් ගන්නවා මේක එක එක කෑලි පුරුද්දලා හදපු එකක්. අහන චිත්තක්ෂණේ අන්තිව නැහැ, දක්න චිත්තක්ෂණේ අන්තිව නැහැ. මේවා එකින් එක එකින් සජීව පෙන්වනට තාමත් චිවික්ෂණ සතියකට බැලුවොත් තාමත්ම කුංචි චිත්තක්ෂණයට සතිය කඩලා බැලුවොත් මේ එකින් එකට එකින් එකට මාරුවා. එතකොට එකක් සිද්ධ වෙනකොට අනික් කිව්වා මැකෙනවා. මේක එක දාර්ශනිකයෙක් කියලා තිබුණා මෙන්න මෙහෙම අපිට විඥාන එකයි තියෙන්නේ. ඒකට කරන්න පුළුවන් එකවරකට එකයි. නමුත් ඒ විඥානය කරා පැමිණෙන අරමුණු අරමුණු ගන්න ස්ථාන හයක් තියෙනවා. ඇකන ජීවනාශය කය මන කියන. විඥානය යොදවන්න පුළුවන් එකයි. ඒක නිසා විඥාණයට සිද්ධ වෙනවා අදාළ ආයතනයට යන්න ඉස්සෙල්ලා කෝකටද යන්නේ කියලා තේරීමක් කරා. හයක් තියෙනවා ඇරලා හයෙන් එක පිඟානක් කන්න පුළුවන්. එතකොට එයා එළියට එනකොටම මේ පිඟාන හය දැකලා පිඟානක් ගත්තා කියලා කියන්නේ ඊට ඉස්සෙල්ලා එයා තේරීමක් කරලා තිනවා පහක් ප්‍රතික්ෂේප කරලා එකක් ගන්න. මෙන්න මේ තේරීම තමයි සංස්කාරයක් සංස්කාරය කියලා කියන්නේ අපි ඒ තියෙන දේවල් සකස් කරනවා කියලා කියන්නේ තෝරලා ගන්නවා කියලා කියන්නේ පහක් අයින් කරනවා එකක් ගන්න. ඒ නිසා අපි බැලීම ගන්නවා කියලා කියන්නේ ඇහිීම, ගඳ බැලීම, රස බැලීම, පහස ලැබීම, හිතීම කියන පහන් ප්‍රතික්ෂේප වෙනවා. ඒක නිසා එකක් ගන්නවා කියන්නේ පහක් ප්‍රතික්ෂේප කරන නිසා තෝරනවා කියලා කියන්නේ අපි විශාල දනු සම්භාරය ප්‍රතික්ෂේප කරනවා කියන්නේ. කරා පැමිණෙන්න තියෙන දනු සම්භාර රාශිය ප්‍රතික්ෂේප කිරීමක් වෙනවා තේරීම අනුව. ඒක නිසා අපි තෝරන්න නැතුව ඉන්න බෑ. අපිට පුරුදු වෙලා තියෙන්නේ දේවල් දකින්නකොට පැනලා තෝරන එකයි. මේක මගේ රුචිය මම බලබලා හිටියේ මේක මට වෙන්න ඕනේ මම තමයි මේකේ අයිතිකාරය කියලා අපි පැනලා ගන්න එකයි කරන්නේ. නමුත් ඒක වෙන්නේ එකක් තේරීම නිසා රාශියක් අහකන එක. ඉතින් මේකට නිදර්ශනයක් වශයෙන් මම මේ කියන ටික නිදර්ශනයක් වශයෙන් මතක් කරන්නේ අපි ඔය <coughs> සිංහල ගෙවල් වල මේ ඉංග්‍රීසි කාර්යයෙන් පුරුදු වෙච්ච තියෙනවා මේ ඇට් හෝම් මේස කියලා જાතියක් තියෙනවා. ඇට් හෝම් ගෙවල් කියලා. ඒ කියන්නේ මනමාලිකන් දගෙන ආපු දවසේ ණයදායන්ට යාළුවන්ට ඔක්කොටම එන්නේ කියලා ඇත්තෝ මේ දැක්කා. මේ ඇත්තෝ මේ කියනවා අනෙකුත් කැම මේස වලට වඩා වෙනසක් ඒකට පුතු කියන්නේ. මේසේ ගොඩාක් කැම જાතියක් නෝ. තෙල් කැමක් තියෙනවා, රස කැමක් තියෙනවා, සරබීමක් තියෙනවා, මිරිස් සර කැමක් ඔක්කොම තියලා අමුත්තන්ට එන්නේ කියලා ඉතින් අමුත්තු ඒකෙන් Taman කැමති දෙයක් රස බලල ඒ මේ නව නව යෝතිපති වලට තෑගි පිටිනමල යනවා. ඉතින් අර මේෂේ අරින මනුස්සයා බලනවා ඔක්කොම හැකියතාක් තුරට කැම අරින්න. නමුත් තෝරණ එක්කනට සිද්ධ වෙනවා මේෂෙම කන්න බෑනේ. එකක් ගන්න. මොනවා හරි එකක් ගන්නට පස්සේ එයා ඒ කැම මේෂය කැම ඒකට ටෝම් ගෙදර නැත්නම් මගුල රස බලන්නේ අර ගත්ත කැවුමකින් හරි කෙසල් ගෙඩියකින් හරි මොකකින් හරි ඒක රස බලනවා ඊට පස්සේ යාතේ මුළු මේෂෙම වැටෙන්නේ අර එක ගත්ත දෙයින් තමයි ඊට පස්සේ ඒක හපනවා ඒක ගිල්ලාට පස්සේ ඒකේ ඕජාව තමයි ඇඟට උරාගන්නේ. ඒක යාට විස දනක දෙයක් නම් අපක්ෂය දෙයක් නම් මේ පුද්ගලයාගෙන් වෙහෙසටපත් වෙනවා. එයාට ඒක රසමීර සහිත දෙයක් නම් එයාට ඒක ඕජාවක් බවටපත් වෙනවා. නමුත් ඒ පුද්ගලයා කෑමේස ගැන ප්‍රකාශයක් කරනවා නම් මේ මගුල් ගෙදර ගැන, ඇටෝම් ගෙදර ගැන, මගුල ගැන එයා ප්‍රකාශ කරන්නේ ඒ Taman අතටගත් රස බලපු දිරවගත්ත කොටස අනුව තමයි. මේ තව කෙනෙක් ගිහිල්ලා ඒ ඇත්තෝම් මේෂෙම ගන්න ගියාම එයා ගන්න වෙන දෙයක්. එයා ඒක අරගෙන කියනවා වෙන දෙයක්. ආන්නේ විතර බලනකොට යන යන එක එක්කනාට තියෙනවා ස්වච්ඡන්දතාවය කියලා එකක් තෝරගන්න. ඒ තෝරගත දේ තමයි අතට ගන්නෙ, තෝරගත දේ තමයි කන්නේ, තෝරගත දේ තමයි වසක් හෝ රසක් බාටපත් වෙන්නේ. ඒ නිසා එක එක්කනාගේ මතිමතාන්තර වෙනස් වුණාට එකම මේෂේ තමයි. නමුත් දෙන්නේ එක කෑම ගන්නෙ. මොකද ඉස්සලා කාපිනියක දෙවෙනි කෙනා කණ්ඩ ඉතුරු කරන්නේ ඔය කාලා දාන. ඒක දෙවෙනි කෙනාට හම්බ වෙන දෙවෙනි කෙනෙක් ගන්න ඒ ඒ පිඟානම තියෙන වෙන එකක් තමයි. නිසා කවමදාකවත් දෙන්නෙකුට සමාන ප්‍රකාශ කරන්න බෑ. අන්න වගේ අපිට රූප ගන්ධ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන පහ දෝරේ ගලමින් තියෙනවා. අපි මේ විඥානේ තෝරගන්නේ රූප වැලීමද සද්ද ඇහිමද, ගඳ බැලීමද, රස බැලීමද, පහස බැලීමද කියන එක මතක තියාගන්න කිසිම න්‍යාය පත්‍රයකට නෙමෙයි සිද්ධ වෙන්නේ. අපිට කොහොමඩක්වත් කියන්න බෑ මේ හයම ඇරලා තියෙන මේසෙන් මම ගියොත් රූප විතරක් බලලා ඒ සද්ද අහන්න නැති වෙයි කියලා. අපිට ඒකේ අයිතියක් නෑ මේක තමයි අනාත්මයි කියන්නේ. ඒ වෙලාවට කියලා මම ශබ්ද විතරක් අහලා ගඳ බලන්නේ රස බලන්නේ රූප බලන්නේ නැතු වෙයිද නැත්නම් ගඳ විතරක් බල්ලෙයිද කියලා ඒ චිත්තක්ෂණේ අපි කිසිම කෙනෙකුට මේ න්‍යායපත්‍යක් නැති නිසා අපි අසරණයි, අපි අනාතයි, අපි දාසයි, අපි වාල්. හැබැයි කවුද මේක තෝරන්නේ කියලා බැලුවොත් අල්ලපුතර මනුස්සයෙක් නෙවෙයි. මෞංකාර දෙයයන් ආසෙත් නෙවෙයි. සරුවචන් ආසෙත් නෙවෙයි. තේරිල්ලක් නොකර ඉන්නත් අපිට බෑ. ඒක නිසා එතනදී විඥාණයට ඉස්සර වෙන විඥාණයට හමු වෙන මේ නාම රූප ධර්ම මොනවද කියන එක ඒ වෙනකම්ම තීන්දුව වෙලා නැහැ. ඒ චිත්තක්ෂණයේ සිද්ධ වෙනවා ඒ විඥානයේ සංසාරගතව ගෙනාවු ඒ රුචි අරුචිකම් අනුව. අපේ පෞරුෂත්ව ලකුණු අනුව මම නම් මෙහෙමයි කියලා අපි තියෙන ප්‍රතිපත්ති. අන්නේ ප්‍රතිපත්ති අනුව ඒක සිද්ධ වුණාට පස්සේ මේ සිද්ධ වෙච්ච දේ අහම්බෙන් හම්බෙච්ච දේ සාධාරණීකරණ තමයි සාධාරණීකරණය කරන්න තමයි අපි මෙච්චර හේතු කරුණු කියන්නේ. ඒ හේතු කරුණු කිතුල් ගහේ ගියමිණියගේ හේතු කරුණු තමයි. මිනිස්සෙක් කැලේ අයින් තියෙන ලන්දේ කිතුල් ගස් දෙක තුනක් මල් තියලා තියෙනවා. ඉතින් මං නිතරම ඇහ ගහගෙන ඉන්නලු මේ රිලව් කඩයි දෝ, වඳුරෝ පෙරලයි දෝ කියලා බලන්නේ නෝට එක දවසක් යනකොට මිනිස්සෙක් කිතුලට නැගලා. මේ මංසර බොහොම කේන්ති ගිහිල්ලා මේ කිතුල් මල් කපන මනස ගා තියෙන බොහොම කැපෙන කැත්තක්. ඒ බොහොම දැලිපිහි වගේ බීයක්. අරගෙන යනකොටම අර මංසර දඩබඩ දඩබඩ ගාලා බැස්සලු. ඊට පස්සේ අර මනුස්සයා සැරෙන් අහනවා කොහෙද යකෝ ගියේ කියලා. මම මේ තනකොළ ටිකක් කපන්න ගියා කිව්වා. කොහෙද යකෝ කිතුල් ගහේ තනකොළ කොලේ. ඒකනේ ලොකු නෑ බයින්නේ කිව්වා. අන්න ඒ වගේ හැම වෙලාවෙම අපිට ඕනේ මේ දී ඇති මේ මේසෙන් අපි හැමදාම තෝරන්නේ අපේ මේ රුචි අරුචිකම් වලට වාල් වෙච්ච තීන්දුව වෙච්ච එකම කොටාසියක් තමයි. ඒකල තමයි අපි මේ ලෝක මත ප්‍රකාශ කරන්නේ. ලෝකේ පිළිබඳ මම දන්නවා මම අහලා බලලා කියනවා කාලා බලලා කියනවා රස බලලා කියලා කියන්නේ ඇත්ත තමයි. නමුත් තාමත්ම පටු කොනකින් රස බලලා මුළු ලෝකය ගැන විස්තර කරන්න ගියාම එතෙන්ද පහළ වෙන විඥානේ මේ නාම රූප දෙක තෝරනවා ඊට පස්සේ ඒ නාම රූප දෙකෙන් ආය අර තමන් කරපු තෝරන්න වෙච්ච විඥානේ සාධාරණීකරණය කිරීමක් කරනවා. මේක පිටකින කෙරුවොත් කොහොමඩක්වත් බලන්න බෑ. Taman උනත් උනන්දුවෙන් බලන්න හිටියට කවදාකවත් අපි හිතන්නේ මේ එතෙන්ද ගියාට පස්සේ මේක සිද්ධ වුණා කියන්නේ නැහැ මම කළා කියලා තමයි අපි හිතන්නේ. ඊට පස්සේ ඒවා පින්නම්, පවුනම්, සසීල් කැඩීමක් නම්, සීල් රැකීමක් නම් අපි ඒ අනුව පශ්චාත්තාප වෙනවා, සතුට වෙන දේ වෙනවා. නමුත් අන්තිමට බලන්න ගියාම එතන සිද්ධ වීමක් සිද්ධ වෙයි. වෙච්ච දෙයක් පමණයි කියන්නේ කරන්නේ කො ස්වච්ඡන්දතාවයක් හෝ චේතනාවක් හෝ තියනවාද නැද්ද කියන එක මොනම විදියකින්වත් කල්ැතුව කියන්නත් බෑ. උනාට පස්සේ කියන්න බෑ. උනාට පස්සේ කියන දේවල්ට අපි කියන්නේ හේතු කාරණු දැක්වීම වශයෙන් පමණයි. ඒ හේතු කාරණු දැක්වීම අර කිතුල් ගහේ ගියේ කනට කරන එක තමයි කරන්නේ. අපි හැම වෙලාවෙම කරන්නේ ඔච්චර. ඉතින් ඒක නිසා ප්‍රසිද්ධ බයිලාවක් තියෙනවා ලේසියටත් පහසුවටත් දැන දැන වැරදි කරනවා. එහෙම වුණත් නිදහසටත් කියන්න කරුණු තියෙනවා නැත්නම් හදලා කියනවා. බලන්න දවස ඇතුළත කොච්චර වැඩි අපි කරනවද අපි දන්නවා මේ වැඩේ නොකළ යුත්තක් කියලා නමුත් වටපිට බලලා කොහොම හරි වැඩේ කරනවා. කරනකොට කවුරු හරි දැක්කොත් අපි ලස්සනට ඒකට හේතු කරුණු කියනවා. එහෙම නැත්නම් ඒක ලස්සනට හදලා කියන්න අපේ කට උල් වෙලා තියෙනවා. ඉතින් මේ දේ කරනකොට මේ වංචනික ධර්ම වැඩ කරන්න හැටි. එහෙම නැත්නම් මේ කවුද මේ රැවටෙන්නේ? මේ ඉස්සරහින් ඉන්න මිනිස්සයාට අපි හොඳ නමක් හොඳ චරිතයක්ම අවලා පෑවට අපි හැම වෙලාවෙම කරන්නේ මේ න්‍යාය පත්‍රයක් නැති නැතිව කරන වැඩවලට අයිතිවාසිකම් කියන හදන කටයුත්තක් වගේ කියන එක මේකදී මේ ਸਰවඥාන්සේ මේ විස්තර කරන්න ගියාම හිතා ගන්න කොච්චර දුෂ්කරද කියලා මේ වගේ කටයුත්තක් කරන කොච්චර කාලය කියනක පුංචිවට කඩලා ඉතාමත්ම සතියින් යුක්තව ඉඳලා මේ ඇහි කනේ නාසයේ දිවේ ශීඝ්‍රයෙන් කරකන විඥාණය එකකින් එකට පණින හැටි කිසිම පිස්සු ඇදිච්ච වඳුරෙක් කියලා සරුවචනාංශ මේකට උදාහරණයක් දෙන්නේ මේ අතෙන් ඒ අතට පයින්නේ අත දිහා බලලා නෙවෙයි. කුකුලක් වෙච්ච ගමන් පැන. ආන්නේ වගේ අපේ හිත බලනවද, අහනවද, ගඳ බලනවද, රස බලනවද, පහස බලනවද කියලා බලනකොට ඒ තෝරන තේරිල්ල Taman ඉදිරියට පත්වන ඒ රූප ධර්ම කෝකද ගන්නෙ කියන එක විඥාණයෙන් කරන දෙයක් තමයි. එක පැත්තකට බලනකොට. නමුත් මේ ගත්ත දේ අනු එක පාරටම ඒ දේ හරි, ඒ දේ සාධාරණයි, ඒ දේමයි කල යුත්තේ කියලා ඒකට හේතු වෙච්ච විඥාණය මේ සිද්ධියට පස්සේ සාධාරණීකරණය කිරීමක් අපි ආත්ම සංඥාවෙන් කරනවා, සෘෂ්ණාවෙන් නැත්තම් දිට්ඨියකට ගත වෙලා මෙන්න මේවට තණ්හාමාන දිට්ඨි කියලා කියනවා නැත්නම් මේවට ප්‍රපංච ධර්ම කියලා කියනවා. ඒ ප්‍රපංච ධර්මයෙන් කරන්නේ අර අනාත්මව සිදුවෙන වැඩේ නෑ මම දැන දැන කිරුවේ දැක දැක කිරුවේ මම දන්නවා මේක මගේ ප්‍රතිපත්තිය කියලා අපි සාධාරණීකරණය කරන්න ගියාම අපි කවුරු රවට්ටන්නත් ඉස්සලා Taman රැවටෙනවා. ඉතින් මේ නිසා විඥානයේ නිසා මේ දේවල් පහළ වෙනවද නැත්නම් මේ පහළ වෙච්ච දේවල් නිසා විඥානයේ සාධාරණීකරණය වෙනවද කියලා බලනකොට ඒක මේ බුදු කෙනෙක් වගේ දෙයක් තමන් තමන්ව විවේචනය කරලා ස්වයං විවේචනව හොයාගෙන තව කෙනෙකුට කියලා දුන්නේ නැත්නම් හිතන්නේ ඒ දේ තීන්දුව කෙරීමේ ਸਰව බලධාරී දෙවියන් වහන්සේ. එනත්තම් බ්‍රහ්මන්. එහෙම නැත්නම් මේක අල්ලාහ් තුමාගේ මන අපේ කියලා අපි ලේසියට එකට සාත් මේ පුද්ගලාරෝපණයක් කරනවා. ඒ පුද්ගලාරෝපණය ਸਰුවචනාංශේ අයින් කරලා ඒක සත්‍යයක් කියලා කියලා කියලා කියනවා. මේවා තමයි පරම සත්‍ය. මේකට තමයි දුක්ඛ සත්‍ය කියලා කියන්නේ. මේකට හේතුව තෘෂ්ණාවයි ඒක නිසා ඒකේ පෞද්ගල ભેදයක් නැහැ ආත්ම ගතියක් නැහැ මේක තියෙන්නේ සත්‍ය ස්වභාවයක් කියලා උන්වහන්සේ ආරාධනා කරනවා හැම ඇහිමකම හැම දැකීමකම හැම ගඳ රස පහස බලන වේලාවකම අර ආනාපාන සතියෙන් ඇති කරගත්ත නැත්නම් සියලු ඉන්ද්‍රියන් වල එක කායනුපසනාවෙන් ඇති කරගත්ත මේ සතිය ඉතාමත්ම තීක්ෂණව බලන වේලාවේදී මේ බැලුවේ ඇයි කියන එක සාධාරණේ කිරීම සාධාරණයේ සාධාරණකරණය කිරීම නතර කරලා බැලීම බැලීම මට්ටමින් නතර කරන්න. ඇහිම ඇහිම මට්ටමින් නතර කරන්න. ගඳ බැලීම ගඳ බැලීම රසයෙන් නතර කළොත් අපිට තේරෙන පටන් අරගන්නේ මේක කිසියම් න්‍යාය පත්‍රයක් නැති බව. මොන වෙන්නේ සම්පූර්ණ අහඹයක් අනුව සිදුවෙන බව දැනගත්තොත් මේ අනාත්මය කියන එක ආණ්ඩු මට්ටු කරන්න බෑ පාලනය කරන්න බෑ මේකේ නේවාසිකයක් නෑ මේකේ විධායකයෙක් නෑ මේක සිද්ධ වෙන්නේ එක එක හේතුඵල ධර්ම රාශියක් මත පමණයි කියලා තේරුම් ගන්න එක තේරුම් ගැනීම සාමාන්‍ය සිද්ධ වෙන්නේ නඩුවකින් පරදින වගේ එකකින් තමයි අපි උත්සාහ කරන්නේම කොහොම හරි කරලා නඩුව දිනා ගන්න. දිනා ගන්නවා කියලා කියන්නේ මම එයා සාධාරණීකරණය මගේ මාන්නේ සාධාරණීකරණය කරන්න. මගේ දෘෂ්ටිය සාධාරණීකරණය කරන්න. කවදා හරි මේක එහෙම කරන්න මමෙක් ආත්මයක් මගේ දෙයක් තණ්හාවක් මානයක් දෘෂ්ටියක් ඇත්තේ නෑ මේක න්‍යායපත්‍යක් නැතුව අහම්බෙන් සිදුවෙන දෙයක් කියලා දැනගත්තොත් අපිට පේන්නේ අපි කොටු වුණා තනි වුණා අපේ රහස එළි වුණා වසංගණ්ඩ හදපු දෙය නැති වුණා වගේ කියලා නිකන් වැල්ගඩ විල්ලෙක් මහා වේලිච්ච පොළොක් උඩට ඇදලා දැම්මා වගේ සද්ද බල වෙහසක් එනවා. ඒක නිසා හොඳට සතිය වඩාගත්තේ නැති, කායනපස්සනාවෙන් සතිය වඩාගත්තේ නැති කෙනෙකුට රූප බැලීම, ශබ්ද බැලීම, ගන්ධ බැලීම, රස බැලීම වගේ දේවල් මෙනෙහි කිරීම ඉතාමත්ම වෙහෙස කරයි. මොකද එතන තියෙන ගැටේ අමාරු නිසා. ඒ නිසා සක්මන් කරලා පරියන් මේ පරියන්කේ ඉඳලා සක්මනට යන්න කියනවා. සක්මනේදී ටිකක් රූප සද්ද ගන්ධ රසත් එක්ක අපිට වැඩ කරන්න ගියාට පස්සේ එදිනදා ජීවිතයේදී අපි මේ වැඩේ මේ වෙලාවේ කරන්න ඕනේ මේ වත කරන්න ඕනේ කියලා යනකොට මෙවුවා ඉතාමත් ශීඝ්‍රයෙන් එකින් එකට එකින් එකට පනිනවා පිස්සු අඳුරේ කත්ෙන් අතර පනිනවා. ඉතින් ඒකයි කියන්නේ මේ නාම රූප නිසා විඥානයේ පහළ වීමත් නැවතේ විඥාණයම ඒ නාම රූප දෙක සාධාරණීකරණය කිරීමත් ඒ නාම රූප වලින් විඥානයේ සාධාරණ කිරීමත් වැඩපිළිවෙල මගේ කියන හැඟීමෙන් බැලුවොත් කවදාකවත් පේන්නේ. ඒක පරතෝ සංකල්පයෙන් බලන්න ඕන. අනුන්ගේ වැඩපිළිවෙලක් වගේ තමන්ගේ වැඩපිළිවෙල නිසින්ින්ද යnderලා අනුන්ගේ වැඩපිළිවෙලක් වශයෙන් බැලුවොත් මේ ඒක සක්මනේදී මේ වගේ නිදර්ශනයකින් පෙන්වන්න පුළුවන්. අපි සක්මන් කර කර කොන්දේ කිසිම මැද හරිය යනකොට සමහර වෙලාවට මේ පය තියෙනවා වම වැලි පොළවේ එරා බහිනවා තේ. දකුණු වැලි පොළවේ එරා බහිනවා තියෙනවා. එහෙම ටික වේලාවක් යනකොට තේරෙනවා මේ වම දක්ුණ කියලා බලාන යන ගමන් හිතවිලි වගේකුත් තියෙනවා. එච්චර තද අන්තර්ගතයක් නෑ නිකන් ඔහෙ පාළුගේ වළම් බින්දේ වගේ හිතවිලි. ඉතින් දැන් මේ යනවද හිතනවද කියලා දෙගිඩියාවක් ඇතිලා මේකේ හිතවිල්ලක් නේද කියලා බැලුවොත් ඇත්තටම හිතවිල්ලක් වඩටපත් වෙනවා වම දකුණ අමතක වෙලා. නමුත් නෑ නෑ මේ හිතවිල්ල නෙමෙයි මට බලන්න තියෙන්නේ වමමයි කියලා වම වම වම. දකුණ දකුණ දකුණ කියලා වම දකුණ දැඩිව දාහනය කරොත් හිතවිල්ල නැතිලා. ඒ නිසා මේ දෙකම පැනවිලා තියෙනවා. Taman මොකටද හිත යොදන්නේ දැන හෝ නොදැන. යොදපු දේ ඇත්තක් බවටපත් වෙනවා. අනිදේ ඉබේම නැති අවලංගු දෙයක් බවටපත් වෙනවා. ඒ නිසා සක්මනේදී හරි ලේසි පරියන්ක ඇසි කරගත්ත සතියීත්ව සක්මන් කරනකොට මේ හිතිවිලි ධාරාවල් ඇතිවීමට අවශ්‍ය කරනා වූ මේ මූල ධර්ම මූල කොටස් ඇති වෙලා ඒක දොරකඩට ඇවිල්ලා ඉන්නවා අපි සක්මන ගැන අමනාපෙන් කම්මැලිකමකින් මේ මොකක්ද ආවේ කියලා බැලුවොත් හිතිවිලි වලට අහු වෙනවා හිතිවිලි බාටපත් වෙනවා නෑ නෑ මේ වෙලාවේදී හිතිවිලි අභියෝගේ තියෙන නිසා මම සක්මනට පරියන්ක පියවරට හිත යොදන්න ඕනේ කියලා මෙනෙහි කරන්න ගත්තොත් හිතිවිලි ඔක්කොම වඳ වෙලා යනවා මේ වම දකුණ පේන්න පටන් ගන්නවා මෙන්න මේ වගේ ගියාට පස්සේ දැන් අන්තිම කෙලවට කියලා හැරෙන තැනට යනකොට දන්නවනම් මෙතෙක් මම රූප බලන පැත්තට අහු වෙන්න ඉඩ තියෙනවා. ශබ්ද අහන පැත්තට හිත වෙන්න ඉඩ තියෙනවා. කුලං වදින තියාට හිත වෙන්න ඉඩ තියෙනවා. හැරෙන හැටි හේන්න ඉඩ තියෙන නිසා මෙතන මම ගොඩාක් අනාවෘත තැනක් ඒ නිසා මම මෙතෙන්දි දැඩිශේ මෙනේ කරමි. කෙලවරට යනවා හිත ගන්නවා හිත ගන්නවා හිත ගන්නවා හිත ගන්නවා කියලා මෙනේ කරලා හොඳට සතිය තහවුරු කරන හැරෙනවා හැරෙනවා හැරෙනවා හැරෙනවා කියලා මෙනේ කරලා ආපහු හැරිලා වාඩි වෙලා හිටගෙන ඉතින් වම දකුණ කියලා ගියොත් අර රූප ශබ්ද ගන්ධ රස එන දේවල් වලින් සෑහෙන ආරක්ෂාවක් ගන්න පුළුවන්. ඒක නිසා අපිට පේනවා මේ කිසියම් න්‍යාය පත්‍රකින් තොරව මේ හිත පිස්සු වඳුරෙක් වගේ තියෙන හිත අරමුණෙන් අරමුණට පැන්නට ඒක සතියකින් කීකරු කරගෙන ඉන්දිය සංවරයෙන් කීකරු කරගෙන මානසිකාරය කියන දැඩිව හිත යොදන ගතිය නැත්තම් මෙනෙහි කිරීම දැඩි කෙරුවොත් ටිකක් දුරට අපිට මේක පාලනයක් හදතර ගන්න පුළුවන්. ආන ඒ වෙලේ ඒ දේ කරනකොට තේරෙන පටන් අර ගන්නවා සතියක් නැති භාවනා නොකරන රසවත් ආහාර වේලක් ඉදිරි ඉස්සරහින් ඉන්න බඩගිනි මිනිස්සෙගේ හිතවිලි කොහොමද කියන්නේ? නැත්නම් තද පිපාසක් ඇවිල්ලා ඉන්න වෙලාවේදී වතුර ටිකක් ඉස්සරහින් ඉන්න කෙනෙකුගේ හිත කොහොමද කියන්නේ? එහෙම නැත්නම් දැඩි කාම ආශාවෙන් ඉන්න පුරුෂයෙක් ඒ වගේ කාම ධනවන ස්ත්‍රියක් විදිහට ගියාම මොන වගේ හිතිවිලි පහළ වෙනවා. ඒ වගේ හොඳ තරුණ වයසේ, පැංගිරි වයසේ ඉන්න යෞවනියක් ලස්සන පුරුෂ රූපයක් විදිහට ගියාම හිත කොහොමද මේ වගේ එක එක ඉඳුරන් කිසිම සංවරයකින් නැතුව සතියක් නැතුව සදාචාරයක් නැතුව ඉන්නකොට මේකේ මොන චාරයක් මොන දෙකක් සම්බන්ධ වෙයිද කියලා මොනම ක්‍රමයකටවත් කරන්න බැරි නිසා මේකට අපි අනාත්මයි කියලා කියනවා. ඒක මේ මේ ධර්මයේ පැහැදිලි කරලා දෙන්න හදන මිසක ඒක නාඹු කරන්න හදනව නෙමෙයි. නමුත් මේ නිසා තමයි කියන්නේ ඉන්ද්‍ර සංවරයක් ඇතුව අස්කන වාසිය වහගෙන කයට විතරක් හිතියොදලා සතිය හොඳට පුරුදු කරොත් තේනවා මේක හැඟු මුදා හැරියොත් කොයි අතට පැනලායිද කියන්නේ. ඒ නිසා එකකම යොදලා යොදලා යොදලා කය කායනුපස්සන පිළිබඳ හොඳට බලන්න හිටියොත් ඔන්න වේදනානුපස්සනාවන් વિશે යම් ප්‍රමාණයකට යෝගාවචරයට හික්මීමක් කීකරු ගතියක්, විවසන ගතියක් ඇති කරගෙන මේ එන එන වින්දනයේට අපි හොඳයි කියන හැටි, නරකයි කියන හැටි, උදේ එකක් කියන හැන්දෑවට එකක් කියන හැටි යම් ප්‍රමාණයක් දැනගන්න පුළුවන් වින්දනයක් ආපුවා මේ වින්දනේ නම්බු එකක්ද අවනම්බු එකක්ද සපත්ත දුකක්ද කියලා නිගමනේ වෙලා නෙවෙයි එන්නේ අපි බලන දෘෂ්ටි කෝණය අනුවයි නිගමනේ වෙන්නේ. ඊට පස්සේ අපි ඒක සාධාරණීකරණට සාධාරණීකරණය කරන්න පුදුමාකාර හේතු කරුණු දක්වනවා. ඒවට තමයි ප්‍රපංච කරනවා කියලා කියන්නේ. වාග් බහුල්‍ය කියලා මේකට කියනවා. කරපු වැරද්ද මේක මේ නීතියෙන් මම මේ කිරුවේ මේක නිසායි කිරුවේ කියලා Tamanවත් ඇතුලේ කතා කරලා උත්තර දෙනවා. නැත්නම් මේ අර්ථ කතා දෙනවා. අනුන්ට කියන්න ගියාමත් අපි මේ වාග් බහුල්‍යයටපත් වෙනවා. ඒ ඊට පස්සේ අපි සක්මනට ගියාට පස්සේ රූප ශබ්ද සියලු දේත් එකතු එදිනදා නැත්නම් භාවනා මධ්‍යස්ථානයේදී ඉඳලා වැඩ කරනකොට දවස පුරා ඉඳලා වැඩ කරන හැටි දිහා බලනකොට අපි කොච්චර අසරණද කියලා. අපි කොච්චර පාර අතරමං වෙච්චි, කැලේ අතරමං වෙච්චි, වල්මත් වෙච්චි පිරිසක් වගේ කෙනෙක් වගේද ගත කරන්න කියලා බලනකොට පේනවා මේ තියෙන අපේ මෝහයෙන් මේ විඥානේ උප්පරීම ප්‍රයෝජන ගන්න. ඒක ඕන විදියට සැරිසරන. සැරිසරලා එයා පස්සේ ඇවිල්ලා සාධාරණීකරණය කරනවා මම මෙහෙම කරුවේ මේක නිසා කියලා අපිත් ඒකටම පිටට තට්ටු කරලා හොඳයි හොඳයි කියලා තණ්හාමාන දුක් ඇති කරගන්න. ඒක නිසා සරුවත් අනන්තේ සඳහන් කරනවා අනත්තනියත්ත මානානි පස්ස ලෝකං සදේවකං අනේ මේ අනාත්ම වූ ලෝකය ආත්මයයි කියාගෙන ඉන්නා වූ මේ දිව්‍යයන් සහිත මරුන් සහිත ලෝකයේ දේශ බලව. නිවිත්තං නාම රූපස්මින් දං සච්ඡන්ති මඤ්ඤ. මේ පේන මේ අහුලා ගන්න දේ මේ නාම රූප දෙක සත්‍යයක් කියලා හිතාගෙන මේ නාම රූප දෙකේ බැසගෙන මේක සත්‍යයක් කියාගෙන මේ අත්තු මේකෙන් ආත්මයක්ම වාගෙන අනේ මේ නටන නාටකම්. බුදු වුණාට පස්සේ මේ කාම ලෝකය එහෙම නැත්නම් මේ තර්ක ලෝකය එහෙම නැත්නම් මේ අන්වේ ඥාන වලින් වැඩ කරන තර්ක ඥාන වලින් වැඩ කරන ලෝකෙ දිහා බලපුවාම ඒ ඒ Taman දකින දෘෂ්ටි කෝණය සාධාරණ සාධාරණීකරණය කරන්න මේ එක එකනා දඟල දඟල නිසා කොච්චර කොච්චර ආගමික නිකායවල ඇතිලා තියෙනවා. කොච්චර ආගම් ඇතිලා තියෙනවද? කොච්චර දේශපාලන මතිමතාන්තර ඇතිලා තියෙනවද? කොච්චර දේශීයම අරගල ඇතිලා තියෙනවද කියලා බැලුවොත් මේ නිවිච්ඡං නාම රූපස්මින් ඉදං සච්ඡන්ති මඤ්ඤති. මේ නාම රූපේන ටික අල්ලාගෙන පේනවයි කියලා කියන්නේ දැකීම ප්‍රතික්ෂේප කිරීමක් කියලා දන්නේ. පේනවයි කියලා කියන්නේ ඇහිීම, ගඳ බැලීම, රස බැලීම, පහස ප්‍රතික්ෂේප කිරීමක් දන්නේ. දැකපු දේ දැනගෙන දැක්කාමයි කියලා මෙයමයි සත්‍යය අනික් සියල්ල බොරුයි කියලා කෑගහනවා. සර්වඥන්සේ මේ හයම දැක්ක නිසා කියනවා අනේ මේ සාමාන්‍ය භාවිතා මනසක් නැති කෙනෙක් දැක්කා කියලා කිව්වට ඒ මනස කියන්නේ නම් ස්පර්ශයක් ඇතුව තමයි. නමුත් අනේ මොන තරම් පටු දැනුමක් අතට කතා කරන්නේ කියලා. යේන යේනයි මඤ්ඤති තතෝ තං හෝති අඤ්ඤතා කියලා ප්‍රකාශ කරන සර්වඥන්සේ යමක් යමක් කෙරෙහි අපි මඤ්ඤනා කරනවා නම් ඒ ඒ දේ මම මේ බැලීම පැත්තක තියලා ඇහිම කරලා ගන්ධ රස පහස පැත්තට ඒ ඇහිච්ච දේ තමයි වෙනස් වෙන භාවයට යන්නේ. නොදැක්ක රූපවත් නොදැක්ක ගන්ධ රස පහස අනිත්‍යකුත් නැහැ දුකක් නැහැ අනාත්මක් නැහැ. අපි ඔක්කොම බැහැර කරලා දැන් අහන්න යනවනේ. අහපු දෙයට විතරයි අනිත්‍ය දුක්ඛ බලපාන්නේ. ඉතින් ඒකෙන් දුක පහළ වෙන්නේ. ඒ වෙනකොට අපි පහක් අතහැරලා තියෙනවා. ඒව එකක්වත් අනිත්‍ය බවක් අපි දන්නේ නැහැ, දුකක් දන්නේ නැහැ, අනාත්ම දන්නේ නැහැ. ඒක අපිට විශේෂ ගෝචර නැහැ. යමකට හිත යෙදුවද හිත යොදපු දේ ඒහා සමාන වේගයකින් වෙනස් වෙන්න පටන් ගන්නවා. යේන යේනේ මඤ්ඤති තතෝතං හොති අඤ්ඤතා. යමකට යමකට අවධානය යොමු කරනවාද ඒ දේ ඒක ස්වභාවයෙන් වෙනස් වෙන දේ මං අල්ලපු දේ වෙනස් වුණා. මම අත තිබ්බොත් ඒක තමයි මම්මයි කාලකන්‍යා මටමයි මේ සියල්ලම වෙන්නේ කියලා තමම තෝරාගත්ත නිසා තමන් ඒකට තාප කරගන්නවා. යේන යේනේ මඤ්ඤති තතෝතං හොති අඤ්ඤතා. සංහිතස්ස මුසා හෝති මෝස ධම්මන්ති ඉතරා. මේ මෝස ධර්මය කියලා කියන මේකේ තියෙන මායාකාරී ස්වરૂපේ නිසා ඒ පුද්ගලයා නිතරම ගිනි කන්දක් උඩ ඇවිදින කෙනෙක් වගේ දකින්න දකින්න දේ ආහන ආහන දේ වෙනස් වෙනවා කියලා දන්නවා. දකින්නවා නමුත් ඒ වෙනුවට විශාල දෙයක් අපි අතහැරලා තිනවා ඒ වගේ අපිට කිසිම දුකක් එන්නේ. ඒ වගේ අපිට කිසිම අනිත්‍ය ධර්මයක් ඕනෙත් නැහැ. අනිච්චත් නැහැ අනත්තත් නැහැ. ඒක නිසා මාළුක්‍ය පුත්‍ර සූත්‍රයේදී සරුවචාන්සේ පෙන්නනවා අපිට අනිත්‍ය භාවයේ අපිට දුක ලැබෙන්නේ මේ වර්තමානයේ දකින්න ටිකෙන් පමණයි. මානුක පුත්‍ර ස්වාමීන් වහන්සේ ඇවිල්ලා වයසක ස්වාමීන් වහන්සේ නමක් අනේ ස්වාමීන් වහන්සේ මම පැත්තකලා භාවනා කරන්න මට කමඨහනක් දෙන්න ඕනේ කිව්වට පස්සේ හොඳටම දොස් කියනවා. මම මෙච්චරත් බණ කියලා කියද්දී ආ එනවා පුද්ගලිකව හම්බෙලා කමඨහන් ගන්න කියලා මේ දොස් කියලා කියනවා මාළුක මේ මාළුක පුත්‍රය මේ යමක් දැකලත් නැත්තම් දකින්නෙත් නැත්තම් බලන්නෙත් නැත්තම් බලන්න වෙන්නෙත් නැත්තම් එහෙම දෙයකින් දුකක් පහළ වෙනවා කියලා. මේ කෙලෙස් පහළ වෙනවා. අපි දැකලත් නැහැ. දැන් මේව දකිමිනුත් නැහැ. බලන්න උවමනාවකුත් නැහැ. මත්තර බලන්න වෙයි කියලා දන්නෙත් නැත්තම් එහෙම දෙයක කෙලස් තියනවා කියලා නෑ ස්වාමීන් වහන්සේ කියනවා. එහෙනම් ඔබ යමක් අහලත් නැත්නම් දැන් අහමිනුත් නැත්නම් ඇහෙන්නත් නැත්නම් මත්තර ඇහෙන්නෙත් නැත්නම් එහෙම දෙයකින් කෙලස් පාර වෙනවා. කියලා සුද්ධ කරන එක එක එක එක එක සුද්ධ කරලා කියනවා යමක් මේ වර්තමානයේ දැක්කා නම් අපි මේ දැක්කා කියලා අනිසියල ප්‍රතික්ෂේප කළා ගත්ත ওই දැකීමෙන් තමයි මේ සියලු දුක්ඛ කන්දේ පාරලා තියෙන්නේ. ඉතින් ඒ දකින්න එක විතරක් සත්‍යමත් වෙනවා. අතීතයත් එපා අනාගතයත් එපා කියන්නේ. බොහෝම ලස්සනට ඉදිච්ච කෙහෙල් ගෙඩියක පොත්ත ගලවලා මේ මැද සාරේ අරන් දෙන්නා වගේ පෙන්ලා දීලා තියෙනවා ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ රූපයන්ගෙන් පමණමයි කෙලස් පහළ වෙන්නේ ඉන්දිය ප්‍රතිපද රූපයන්ගෙන් පමණමයි දුක පහළ වෙන්නේ ඉන්දිය ප්‍රතිපද රූප පමණයි අනිත්‍යත්වයට ලක් වෙන්නේ අනිත්‍ය අපිට අදාළ නැහැ ඒක පිළිබඳ කවදාක ਸਰවචනාචි භාවනා කරන්න කියන්නේත් නැහැ මොකද භාවනා කරන ගෝචර වෙන්නේ නදකපු රූප හෝ නදකපු සද්ද අපිට අදාළ නැහැ ඒ නිසා අපි යම් තැනක මේ නාම රූප නිසා විඥානය පහළ වෙන්නේ නැටි විඥාන නිසා නාම රූප පහළ වෙන්නේ කියන මේ ගැඹුරු ධර්මයේ දකින්න නම් වර්තමානයේ දැම්මගේ හිතට යමක් ප්‍රකටද එතන තමයි චතුරාර්ය සත්‍ය කියන්නේ. එතන තමයි අනිත්‍යත්වයේ තියෙන දුක්ඛ තියෙන අනාත්මයේ තියෙන. මේ පහුගිය තිත්ත දේවල් හෝ වෙන්න තියෙන දේවල් ගැන හිතනවා කියලා කියන්නෙම වර්තමානයේ හිත තැබීම. මගේ හැරයාම. ඒකට තමයි ප්‍රමාදී කියලා කියන්නේ. කෙලස් කියලා කියන්නේ. ඒ නිසා අපි වර්තමානයේ හිත පවත්වන අපිට දවසක පුළුවන් වෙයි මේ ආස්වාසය කියලා අපි දකින්නේ ඒක රූප ධර්ම කොටසක්. ඒකට හිත යොමු කරවන්නේ මේ සතිය කියන ධර්ම. එතකොට ඒකේ හිත තැම්පත් කරවන්නේ සමාධිය කියන චෛතසිකය. එතකොට ඒක නැවත නැවත යොදවන්නේ ඒකට උනන්දු කරවන්නේ වීරිය චෛතසිකය. තාමත් සාක්ෂාත් කරලා නැතුණත් කමක් නැහැ මම මේක අදහිල්ලෙන් කරනවා කියලා කියන්නේ සද්ධා චෛතසිකය කියලා එක එක එක එක ධර්ම තේරුම් ගන්න කොච්චරක් ඉස්සරහට යන්න වෙයිද ඒ හොර මුලේ එක එක හොරු අල්ලගෙන අන්තිමට හොරු නායකයා අල්ලන. අනිත් වගේ තමයි බලාන බලාන බලාන බලාන එක එක චෛතසික මේ අරමුණේම හිත තියාගෙන මේ ශ්‍රද්ධාව මේ වීර්ය මේ සමාධිය මේ ප්‍රඥාව සත් ආදී එක එක අල්ලගෙන අල්ලන ගියාට පස්සේ තමයි අන්තිමටම හොර මුලේ නායකයා අල්ලන්න පුළුවන්. ඒ කියන්නේ විඥානය අල්ලන්න පුළුවන්. එතකන් අපි හිතනවා මේ හිත දැක්කා, චෛතසික දැක්කා කියලා කිව්වට කවදාකවත් දැකන්නේ නැහැ. ඒක නිසා මේ බුරුම් ස්වාමීන් වහන්සේ මේ කියලා දෙන්න ගියාම නිදර්ශනයක් වශයෙන් කියනවා ඔය මාෆියා සංවිධානයක් එහෙම නැත්නම් ධාම ලෝක ව්‍යාප්ත ඔය මත් බෙහෙත් වගේ කරන සංවිධානවල තියෙන්නේ ඒකේ ප්‍රධානියා කවදාකවත් මොනම ක්‍රමයකවත් හොයන්න බෑ. ඒ ප්‍රධානියාගේ තියෙන අතිරේක ඒක පාතාල ශක්තියක් තියෙන්නේ. ඒ කියන්නේ සිවිල් නීතියෙන් ඇතිවෙච්ච අධිකරණ ශක්තියක්වත් ව්‍යවස්ථාදායක ශක්තියක් නෙමෙයි. බලයෙන් ඇතිගත්ත මැරදල් බලයක් තියෙන නිසා යා අධ්‍යක්ෂක මණ්ඩලයපත් කරන කියනවා. ඒ අධ්‍යක්ෂ මණ්ඩල පුදුමාකාර විධායක බලතල තියෙනවා. හැබැයි නායකයා කියන දේ ඇහුවේ නැත් එක චිත්තක්ෂණෙම. අන්නේ අධ්‍යක්ෂක මණ්ඩලය Taman යටතේ වැඩ කරන සේවකයන් යොදවනවා කිසිසේත්ම මණ්ඩලය අහුවෙන්නේ නැතිව. ඊට පස්සේ ඒ කට්ටිය කුලියට මිනිස්සු ගන්නවා කුලියට ගන්න මිනිස්සු තමයි වැඩි කරන්නේ. ඉතින් පොලිසියෙන් ගිහලා අල්ලන්නේ අර කුලියට ගත්ත මිනිස්සු ඒ මිනිස්සයා කිසිම සංවිධානයක් ගැන දන්නේ නැහැ. ඉතින් අපි අල්ලගත්ත මිනිස්සයා ගහලා මරලා තලලා කොච්චර තොරතුරු ගන්න ඇහුවත් ඒ මිනිස්සර තොරතුරු නොදෙන්න සංවිධානය හැදිලා ඉවරයි. ඉතින් පොලිසිය ලොකුවට කෑ ගහලා ඇල්ලුවට අල්ලලා තියෙන එදා කුලියට වැටගත්ත මිනිහ. නිසා පොලිසිය ඔත්තු සේවාව රහසොත්තු සේවාව දන්නවා මේ අහුවෙන මිනිස්සයා ඇත්තටම දන්නේ එයා හිර කරලා තියන්නේ. තව කෙනෙක් අල්ලනවා. අල්ලගෙන අල්ලගෙන අල්ලන බර ගාන කැලුවට පස්සේ තමයි මේගොල්ලන්ට තේරෙන්නේ මේ රහත් ඔත්තු සංවිධානයේ ලොක්කෝ අහුවෙන්නේ නැති වෙන විදිහට ටෙලිෆෝන් මාර්ගයෙන් ලිව් මාර්ගයෙන් තොරතුරු දෙන ක්‍රමයක් තමයි තියෙන්නේ කියලා ඊට පස්සේ දැනගනවා Tamanට තොරතුරු ආවේ කොහොමද? වීඩියෝ එකෙන්ද, ටෙලිෆෝන් එකෙන්ද, ලිව් එකෙන්ද කියලා ඒ ක්‍රම පිළිබඳව දැනුවත් කරගන්න. දැනුවත් ඉන්නකොට අන්න මේ වගේ සැක ඇල්ලුවොත් අන්න ලාවට හිතා ගන්න පුළුවන් මෙන්න මේ කුඩි හේවායන්ට සල්ලි ගෙවන්නේ කවුද? ඒ ඒ සංවිධානයේ පහත්ම මට්ටමේ විධායක නිලධාරී. ඒගොල්ලෝ විශාල ගාණක් ඇල්ලුවොත් තමයි ඊට ඉහළ මට්ටම අල්ලන්නේ. අන්නේම ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා අවුතු ගාණක් යනවා. කලබල වෙලා කරන්න බෑ මුලට යන්න. මුලට අරගෙන ඒ ස්වාමීන් වහන්සේ කියනවා මුලට යන බලනකොට මේ ප්‍රධානම ඔපිනියන් දෙන මහවරා ඉන්නවනේ. එයා කවදාකවත් හොරකමක් කරලා නැහැ. එයා කවදාකවත් මේ නරක වචනක් පාවිච්චි කරන්නේ. බොහොමත්ම ශිෂ්ට සම්පන්න මිනිසෙක්. නමුත් නඩුකාරයා සාමාන්‍ය මිනිසෙක් නම් අර සියලු කුලි හේවායන්ට දඬුවම් කරන්න ඉස්සලා මහා මිනිහට තමයි වැඩිම දඬුවම් දෙන්නේ. එයා තමයි ඔපිනියන් දෙන්නේ. අන්න ඒ වගේ මේ නාම රූප ධර්ම දිගේ අපි මේ වලිගෙන් අල්ලන අල්ලගෙන අල්ලගෙන අල්ලගෙන මුලට ගිහිල්ලා අන්තිමට මේ විඥානය නැමැති මායාකාරයාගේ මේ තියෙන ධර්ම කොටසේ දැක්කට පස්සේ එයා තමයි ප්‍රධාන වැඩිකරුවේ. නමුත් දැන් මේ වැඩ කරන්නේ විඥානීයම ලණුවක් කාලා. දැන් මේ වැඩ කරන්නේ විඥානයේ දීප ගොඩ පෙරක දුරුකමක් අනුව. නිසා සමහරු කියනවා මට ඒ මගේ හිත පේනවයි කියලා එක හොරාගයන් වගේ පේන හිලක් විතරයි. ඒ හිත පේනවයි කියලා කියන්නේ කෙලෙසයිත හිතම තමයි. එනිසා ඒක පේනවයි කියන එක ප්‍රතික්ෂේප කරන්නත් එපා, බාර ගන්නත් එපා, නැවත නැවතත් මූල කර්මස්ථාන. එතකොට ඔන්න ආලෝක පාලනය. ඒ කියන්නේ විඥානයේම මවාපෑමක් වමනයි. තමන්නමට මූල කරපස්සා. ওই පා වෙලා කම්මැලි වෙලා නීවරණ ධර්ම පාලනවා. ඒත් විඥාණයේ මවාපෑමක් පමණයි. ඒ විඥාණයේ මවාපෑම් සියල්ලම හුදු මවාපෑම් වශයෙන්ගෙන මේක මම නෙවෙයි මේක මගේ නෙවෙයි මේක ආත්මේ නෙවෙයි කියලා නැවත නැවතත් නැවත නැවතත් අර මූල කර්මස්ථාන යොදන්න යොදන්න යොදන්න අපි මේ විඥානයේ විසින් ගැට ගහලා තියෙන මේ හොර මගඩියට අහුවෙන්නේ නැතුව මූල කර්මස්ථානයේ දිගියේ ඉදිරියට යන්න යන්න යන්න අපිට පුළුවන් වෙනවා දවසක ඒ මුල් උපදෙස් දෙන විඥාණයම දරගන්න. එතකම්ම මේ විඥාණය වැඩ කරන්නේ හොරාගේ අම්මගේ පිහිනාන ක්‍රමය. ඒ නිසා අද භාවනා ලෝකේ දිහා බලනකොට මේ කටමැද දොඩවන කට්ටිය දිහා බලනකොට මේ කට්ටිය මේ කාට පහඳින කට්ටියද කාට මේ ආවඩන කට්ටියද කියලා බැලුවොත් මේ ධර්මතාවයත් එක්ක බලනකොට හිතනවා මොන්න තරම් ගැඹුරු ධර්මයක් තියෙද්දිද මේ කෙටි ක්‍රම වලට දැන් මේ සෝවාන් කරලා දෙන්න මේ ධ්‍යාන ආරම්භ දෙන්න නානා ප්‍රකොන්තරත් අරගෙන වැඩ. ඒ මිනිස්සු කෝක වෙතත් මේ කන තකතිරු පිරිසක දිහා බලනකොට කවදා මේ තකතිරුකම තීරෙදි කියලා හිතනවා. එහෙනම් බුදුරජාණන් වහන්සේට මෙච්චර 84000 කර්මස්කන්ධය දීලා මේ දාන සීල භාවනා පිළිවෙලක් කියලා දීලා අනුකූරව පිළිවෙලක් කියලා දෙන්න ඕන කමක් නැහැ. ඒක කරන්න පුළුවන් ඇත්තෝ නෑ කියන එක නෙමෙයි මම කියන්නේ හොඳ පින්වත් ඇත්තෝ කෙරෙන ඇති. නමුත් මේ නාම රූප නිසා විඥානය පහළ වෙන්නේ නැති විඥානය නිසා නාම රූප පහළ වෙන්නේ නැති මේ ලාවට මතුවෙට පෙනෙන මේ නාම රූප දැකලා මම දැක්කා මම දන්නවා මට ඥාන පහළ වුණා කියලා කියන එක අනත්තනි අත්තමානානි පස්ස ලෝකං සදේවකං නිවිට්ඨං නාම රූපස්මින් දං සච්ඡන්ති මඤ්ඤති අනේ මේ ආත්මයක් නැති ලෝකේ ආත්මයක්ම වාගෙන දකින දකින නාම රූප යනුව මම දන්නවා කියන මේ දිව්‍යයන් සහිත මරුන් රහිත ලෝකයේ බලව කියලා බුදුසජනන්සේ මේ තමන් වහන්සේටම කියා ගන්න. ඒ නිසා භාවනා මුල් කාලේදී නානා විදියට අපේ හිත මේ යන ගමන බලහලන්න විවිධාකාර 18 සම්නිපේනවා. සමහරට සතුරු කරනවා, සමහරට කනගාටු. සමහරට උනන්දු කරනවා, සමහර එපා කරනවා. ඉතින් මේ වෙලාවේදී ඇත්තටම ගුරුවරේ අර තවානක වැල ටික බලාගෙන ගොවියෙක් වගේ ඒක තද වැසට අහු වෙන්නේ නැතුව රැකලා ටිකක් මේක හයියහත්ති වෙනකන් අරස කළ දෙන්න. අරස කළ දෙන්න දුන්නට මේක ගුරුවරයෙකුට කරලා දෙන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඉස්සරහට යනකොට මේ දේවල් වල සැලෙන හිත නැතුව ඉවසීමේ ශක්තිය මම මේ යන්නේ මේ ඔක්කොටම මුල් වෙන මේ විඥානයගේ හැටි බලන්නයි කියලා දැනගන්න පුළුවන් වෙන්නේ විපස්සනාවේදී මේ පටිවිපස්සනාව කියලා මේ භංග ඥාන භෞතිපට්ඨාන ඥාන පහු කරගෙන ගියාට පස්සේ සංඛාරූපේ කාඥාන්ට ඉස්සරලා ඥාතංච ඥානංච උභෝපි විපස්සති කියලා අටුවාචාන් වහන්සේලා විස්තර කරනවා බලන අරමුණත් ඒ අරමුණ දිහා බලන හිතක් කියන මේ දෙකම ඥාතයක් ඥානයක් කියන දෙකම පේන්න පටන් ගන්නවා. ඒ වෙලාවේදී මම දැක්කා කියලා කියන්න බෑ හැබැයි දැක්කේ නැහැ කියන්න බෑ. එතකොට පේනවා මේ පේන අරමුණ දිහා බලන හිතක් තියෙනවයි කියලා කියන්නේ මේ අරමුණ කෙරේ එක්කෝ ආසාවක් එක්කෝ තරහක් තියෙනවා නැත්නම් හිතක් පහළ වෙන්න බෑ. නමුත් ඒ හිතේ තියෙන මේ අරමුණ කෙරේ තරහක් හෝ ආසාවක් කියන කෙලෙසයයි කියලා දකින ඊගාව හිත අරතරම්ම කෙලසිලා නැහැ. ඊට වඩා ටිකක් පිළිසි. ඒ හිත දකින හිත ඊටත් වැඩිය පිළිසුතුයි. එහෙමම ටික ටික චිත්තක්ෂණයෙන් චිත්තක්ෂණයට පිළිසිතුවා පිළිසිතලා යන්නේක කියන්නේ ගොරෝසු හිතෙන් සියුම් සියුම් හිතෙන් ගොරෝහිත ප්‍රතිස්ථාපනය. අතිශයම් හිතෙන් සියුම් හිත ප්‍රතිස්ථාපනය කරන ටික ටික ටික ටික සුද්ධ වේවි සුද්ධ වී පස්සට යamak සිදු වෙයි. ඒ වෙලාවේදී සිදුවෙන විපස්සනාට කියන්නේ බලව විපස්සනාව. ඒ වෙලාවේදී යෝගාවචරයට පරියන්කෙන්වත් නැගිටින්න හිතෙන්නේ නැහැ තේරෙනවා jigට වැඩපිළිවෙල කරනවා සතියක් තියෙනවා සමාධියක් තියෙනවා නමුත් වචනෙට දාන්න බැරි කස කැවි කැවි කස කැවි කැවි පස්සෙන් පස්සට පස්සෙන් පස්සට ප්‍රභවයට ගමන් කරන ගතියක් තියෙනවා. අන්න ඒ වෙලාවේදී හිතා ගන්න පුළුවන් කෙලෙස් සහිත විඥානයකට පමණ විඥානය අහුවෙන්නේ. කෙලෙස් නැත්තම් අහුවෙන්නේ නැහැ. නමුත් ඒක දකින්නේ ඊට වැඩිය ඩිංගිත්තක් කෙලෙස් අඩු හිතකින්. ඒක දකින්නේ ඊට වැඩිය ඩිංගිස්සක් කෙලෙස් අඩු හිතකින් විදිහට පස්සෙන් පස්සට යන්න ගියාට පස්සේ තමයි යෝගාවචරය සියලු සංස්කාරයන් વિશે උපේක්ෂාව සංඛාර උපේක්ෂාවක් ඇති වෙන්නේ. ඉතින් ඊට ඉස්සෙල්ලා අපි ඒක අහනවා. ඊට ඉස්සෙල්ලා අපි හිතනවා. නමුත් කවදාකවත් මේ සංඛාරයන් කෙරේ උපේක්ෂා සාගත හිතකින් දකින්න දැක්ම කිසිම පොතකින් කිසිම ගුරුවරකින් කිසිම තර්කකින් කිසිම යැදීමකින් කිසිම පිනකින් ලබන්නේ. ඒ නිසායි දරුවත් යනසේ සඳහන් කරන එතෙන්ද ගියා නම් ඒ පුද්ගලයාගේ අනිවාර්ය පරිවර්තනයක් සිද්ධ වෙනවා. එමන්සයි එකින් එහා පැත්තට සල්ලම් වෙනවා. ඊට පස්සේ කියන ඇත්තොත් ඉන්නවා නොකියන ඇත්තොත් ඉන්නවා සරුවචනාංශකේ තියෙන සර්වඥතා ඥානය කියන්නේ පසේ බුදුරජාන් වහන්සේ නමගේ වෙනස් වෙන්නේ මොකද්ද? උන්වහන්සේ වෙන ඉතාමේ ගැඹුරු දේ බබාගේ භාෂාවෙන් බබාලට කියලා දෙනවා වගේ මේ ආසාවෙන් පරික නාම රූප දෙකමයි සත්‍ය කියලා අල්ලාගත්ත ආත්මයක් නැති දේ ආත්මයක් කියලා අල්ලාගත්ත මේ සදීවක ලෝකයට අර ගැඹුරු තන ශක්ති ප්‍රමාණය කියලා දෙන උත්සාහ කරනවා. නමුත් උත්සාහ කරාට හිත පිරිසිදු වෙලා සතිය හොඳට ප්‍රකට වෙලා විසුද්ධි වෙච්ච හිතකට තමයි මේ සරුවචනාංශය කියන දේ තේරෙන්නේ. ඉතින් අර දාර්ශනිකයෝ අධ්‍යාපනඥයෝ හිතනවා මොකද අපිට තේරෙන්නේ නැති අපිට වචන තේරෙනවා කියලා ඒගොල්ලෝ ඔලමලකමට මම විස්තර කරන්න හදනවා. නමුත් ඒක සුතමේ ඥාණයෙන් එහාට යන්නේ. චින්තාමේ ඥාණයෙන් එහාට යන්නේ. නිසා භාවනා කරන්න ගන්න යෝගාවචරය මේ ඔක්කොම දත යුතුයි කියලා මම හීනෙක්වත් විශ්වාස කරන්නේ. නමුත් මේ අහනකොට තේරුම් ගන්න ඕනේ මේ සරුවත් චන්දන්සේ කවුරු රවට්ටන්න බොළඳ බස් කියන කතාවක් නෙවෙයි. ඒකේ විශාල යාන්ත්‍රණයක්, විශාල සමීකරණයක් ඇතුව හේතුඵල ධර්මයක් අනුව ඉඳගෙනයි මත ඉඳගෙනයි සරුවත් චන්දන්සේ මේ උපදෙස් දෙන්නේ. ඒක නිසා මුල් කාලේදී අපි ඒ ධර්ම හොයන්න යනවායි කියලා කියන්නේ අර විසෙයියක් ඇවිලිච්ච මිනිස්සෙක් මගේ ඊයට කවුරක්වත් අත තියන්න එපා මේකේ විද්දේ කවුද එමස කුලවන්තයේද මොකද්ද විෂ කියලා මට දැනගන්නකම් විෂචීත අත තියන්න එපා කියලා කියන්න හදන මේ මෝඩයා වගේ. ඒක සරුවචනන්ති කියනවා දක්ෂ වෛද්‍යවරයා කට වහලා ගිය අරන් දාලා පස්සේ තමයි කියලා දෙන්නේ. අන්නේ නිසා මේ මුලින් මුලින් කරන වෙලාවෙදී මෙච්චර ගැඹුරක් තේරෙන්නේ නමුත් මතක තියාගන්න ඕනේ මේ 2500 ගාණක් මේ අරගෙන ආපු මේ પરම්පරාවේදී මීට වැඩිය විශාල පිරිස් මේවට ජීවිත වශයෙන් කාය වශයෙන් අප වෙලා තියෙනවා. අප වෙලා කරලා තමයි සද්ධාවෙන් වීර්යයෙන් සතියෙන් සමාධි සමාධියක තේරුම් ගත්තේ. තේරුම් ගන්න දවසේ මේ බණේ කියවෙන විදිහට නෙමෙයි තේරෙන්නේ. සමන තේන පනවන හැම චිත්තක්ෂණයක්ම අලුත්. හැම චිත්තක්ෂණයකම නිවන තියෙනවා. නමුත් අපි පුරුද්දට අබ්බැහියට, රුචියට, මනාපයට, පෞරුෂත්වයට අනුව හැම චිත්තක්ෂණ අපිට ඕන තාලට කෙලකරනවා. අපේ ළඟ ඉන්න කට්ටියත් ඒ තාලට කෙලසගත්තේ නැත්නම් අපි තරහයි. ඔයා මගේ මතකට කැමති නෑ මම කියන දෙයට කැමති නෑ කියලා අපි ගා ගන්න තරමටම ගා ගන්නවා නම් අපි කියනවා බොහෝම හොඳ යාළුවෙක් කියලා. බොහෝම හොඳ සෝතවන්තයෙක් කියලා. නමුත් සරුවචනanse දකින්න මේ කුංචි කාලේ අසුචිත් එක්ක මූත්‍රාත් එක්ක පොළවේ තියලා තල් තලා සෙල්ලම් කරන පොඩි උන් වගේ තමයි මේ වැඩ පිළිවෙල. පිරිසිදුවක් ගැන දන්නේ නෑ. ඒක නිසා මේ නාම රූප නිසා විඥාන විඥාන නිසා නාම රූප කියන මේ කොටසට යනකොට තේරෙනවා මේ දේ ධර්මයේ අවබෝධ වෙන්න මේ පුද්ගලයාගේ පරිණාමයක් එක්කම තමයි සිද්ධ මම ඇත්තටම මට සැකයි මම මේ මූලික මාතෘකාව පිරිසිදු කරලා දුන්නද නැද්ද නමුත් ඒකට අදාළ වෙන යම් යම් සාධක සූත්‍ර ටිකක් මම ඉදිරිපත් කළේ මේ භාවනා කරගෙන කරගෙන යනකොට මේක වෙන දවස වුණාට පස්සේ තේරුම් ගන්න මේ වචන අනුව නෙවෙයි ප්‍රත්‍යක්ෂ අනුවයි ඒක නිසා ඒක තීරණාත්මක එහෙම නැත්නම් වෙනසක් ඇති කරන අපි කියන හැබෑ වෙනසක් ඇති කරන තැනක් නේ. නමුත් අපේ වාසනාවට වගේ පහුගිය අවුරුදු 20 30 ඇතුළත අඩු ගානේ 3 4 නමක් ලෝකෙට දැන් මේ මත පළ කරන්න පටන් ගන්න තියෙනවා. මේ ධර්මයේ කියන එක පෙට්ටියක දාලා යතුරු දාලා අධිකාරියක් ශක්තියක් තියෙන එකක් නෙමෙයි එතන එතන මතු කරගන්න දෙයක් ඒ නිසා සම්පූර්ණ අවදිභාවයෙන් හිටියොත් සම්පූර්ණ අප්‍රමාදයෙන් හිටියොත් සම්පූර්ණ සතිමත් වුනොත් ඕනම චිත්තක්ෂණයක මේ ධර්මතා එකිනෙක හේතුඵල වෙමින් වැඩ කරන හැටි දැනගන්න පුළුවන් ඒකෙන් අදහස් කරන්නේ මේක ඒ තරම් ලේසි වැඩක් කියලා. නමුත් ඒ සඳහා ලෑස්ති වෙමින් යන පිළිසකට හිතා ගන්න ඕනේ සරුවචනංශයේ සරුවචනයි කියලා කියන්නේ අත්දැකලා අහලා දේශනා කරපු දෙයක්. මට නම් ඇත්තටම මම නැවත නැවත කියන්නේ මේ වගේ ධර්ම අපකරා පැමිණෙන 2553ක් වසර කාල තුල මොන්න තරම් වැදගත් ශ්‍රේෂ්ඨ උත්තරමයන් වහන්සේලා මේ වගේ තමන්ගේ ලේ වලින් මස් වලින් දැකලා මේ પરම්පරාව ගෙනල්ලා තියෙනවා. ඉතින් කරුණා කරලා මේ අපිට ආපු මේ වටිනා ධර්ම දායාදේ අපේ දරුවන්ට අහිමි නොකර මේක නිමි પરම්පරාවක් වෙන්න දෙන්න එපා. ශක්ති ප්‍රමාණය මේක අවබෝධ කරලා මිනිස්සු කොච්චරවක්වත් යන්නේ මේ නාම රූප දෙක නැත්තයි සත්‍යයි ඒකේ ආත්මයක් හොයන්. අන්න එහෙම නිවිට්ඨං නාම රූපස්මින් ඉදං සත්‍යන්ති මඤ්ඤති කියන ලෝකයට ශක්ති ප්‍රමාණෙන් කියන්න උත්සාහ කරනවා. හැබැයි මේවා නුසුදුස්සන්ට කියන එකත් භයානකම මෝඩකම. ඒක කරන්න යන්නත් එපා. ඒ නිසා Taman සාක්ෂාත් කරගන්නත් ඕනේ. අපි කරා පැමිණිච්ච මේ වටිනා ධර්ම කොටස ටිකට පතුරවන්නත් ඕනේ. ඒ සඳහා අපිට හැම චිත්තක්ෂණයකම පටිසද කරගන්න. පුළුවන්තරම් අප්‍රමාදීව පුළුවන්තරම් සතිමත් වුණොත් ඒ සතිමත් වෙන හැම චිත්තක්ෂණයක්ම ක්ෂණ සම්පත්තියකට නැත්තම් මේ ධර්මතාවයට කිට්ටු වෙනවා. ඉතින් මේ විදිහට මේ ධර්මතාවයේ ප්‍රඥා පැත්ත නැති වුණා ශ්‍රද්ධාව වැඩි වීමට මේ ධර්ම කොටාසේ හේතු වේවා සියලු දිනාටම සාදරයෙන් මේ කටයුතු කරන යන්න ශක්තිය ධෛර්ය බලය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නියමිත ධර්ම දේශනාව මෙතන නතර කරනවා සියලු දිනාටම සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා